මේ අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනින් පස්සේ තව ධර්ම දේශනාවකට නිසා මම ඉල්ලා හිටිනවා Tamanගේ ආසනෙ ටිකක් හරි බරි ගහිලා තව ටිකක් වැඩි වෙලා වාඩිලා ඉන්න පුළුවන් විදියට නැවත සකස් වෙන්නේ කියලා. ඒ සකස් වෙලා ධර්ම දේශනාවකට සූදානම් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව තුන් සැරයක් අපි සාදුකාරයක් පවත්වනවා.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 රූපස්මින් පිනිබ්බින්දති වේදනාය පිනිබ්බින්දති සංඥාය පිනිබ්බින්දති සංකාරේසු පිනිබ්බින්දති විඥානස්මින් පිවින් නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති විමුච්ඡත් විමුක්තස්මින් විමුක්තමිති විමුක්ත මිති ඥානං හෝති කීනා ජාති පුසිතම් භ්‍රමචරියන්නා පරං ඉත්තත්ථායාති තී කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්ම විපදනම මුල් කරගෙන මේ විදිහට මාසිකට සැරයක් හම්බෙන හැම අවස්ථාවකදීම ධර්ම දේශනාවක් සඳහා කාලයක් වෙන් කරගත්තා. ඒක මේ දවසේ වැඩ පිළිවෙලේ වැදගත් අංකයක්. ඉතින් මේ දේශනාව අපි බොහෝ දෙනා දන්නා පරිදි දේශනා මාලාවක් විදිහට අපි පවත්වනවා. මොකද එකම පිළිසක් නැවත නැවතත් එකම පහලයට හමු වෙන නිසා අද දේශනාව හෙට දේශනාවට තුරු දෙන විදියට හෙට දේශනාව අනිද්දා දේශනාවට තුරු දෙන විදියට යනකොට අපිට යම් මාත්‍රකාවක ටිකක් ගැඹුරකට යා ගන්න අවස්ථාවක් සැලසෙන නිසා. ඉතින් යනෝ මේ මේ දවස්වල නැත්නම් මේ පසුගිය වාර කීපේ පවත්වන ලද ඒ දේශනාවලිය සඳහා දේශනා මාලාව සඳහා මාත්‍රකාසපයුවේ පංචවග්ගීය සූත්‍රය ඒක සිංහල බෞද්ධයා බොහෝ විට හඳුන්වාගෙන තියෙන අනත්ත ලක්ෂණ සූත්‍රය කිය. මේක සරුවචන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය පැත්තෙන් බලනකොට සම්මත වශයෙන් කිය සඳහන් වෙලා තියෙන දෙවෙනි සූත්‍රය. පළවෙනි සූත්‍රයේ බොහෝ දෙනා දන්නා පරිදි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. දෙවෙනි එක තමයි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඉතිහාසානුකූල බණ්ඩත මේ අනතලක්කන සූත්‍රය. මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය සහ අනතලක්කන සූත්‍රය කියන දෙකටම මිනිස්ය වශයෙන් කාය සාක්ෂි දීලා තියෙන්නේ අපි පුංචි බෞද්ධයා පවා දන්න මේ පස්වග මහණු. තවත් පැත්තකින් කියනවා නම් ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ඉස්සෙල්ලාම සර්වජන් වහන්සේගෙන් පරිබාහිරව තවත් මිනිසෙක් නම් වශයෙන් කියනවා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මාර්ගස්ත පලස්ත පුද්ගලයෙක් පාටපත් වුණා නැත්නම් ඒ සෝවාන් මාර්ගඵලයේ සාක්ෂාත් කළා. එතෙන් පටන් දවස් 5ක් එක එක්කනාට එක එක්කනාට කමටහන් දෙමින් මෙහෙවීමක් සහිතව භාවනා කරමින් කැලේ ගත කරපු මේ හය දෙනා වහන්සේලා ඒ පස්වෙනි දවස් අවසානයේ තමයි සරුවච්චන් වහන්සේ අනික් ප්‍රශ්නමට ප්‍රශ්නම සෝවාන් බලයටපත් කරලා ඒ සීල දිනාටම දේශනා කරන මේ අනත් ලක්ෂණ සූත්‍රයේ මේ සූත්‍රය මං අද මේ ඉස්සරහින් තියාගත්ත පාලි වාග් මාලාව සඳහන් වෙන සූත්‍ර අවසානය මේ පාඨියට පස්සේ සඳහන් වෙනවා ඉමස්මින් පන වියා කරණස්මින් බඤ්ඤමානේ පංචවග්ඥානම් බික්ඛුණං අනුපාදාය ආසවේ චිත්තේ චිත්තං විමුච්ඡති කිය. මේ සූත්‍රය මේ ව්‍යාකරණය මේ ඉගැන්වීම හමාර වෙනකොට ඒ පස්වක මහණුන් සියලු දෙනාගේම තිබුණු ආශ්‍රව ධර්ම ක්ෂය වෙලා ආශ්‍රව ක්ෂය කර වූ අරියත් ඵල සමාපatti නැත්නම් අරියත් ඵලයට අරියත් ඵලේ සාක්ෂාත් කරගත්තා කියන එකයි සූත්‍රය සඳහන්. ඒ නිසා වොම වැදගත් ගැඹුරක් මේ සූත්‍රය සඳහන් වෙනවා. ඉතින් අපි මෙතෙක් ගමන් කරගෙන ආපු මාර්ගය අනුව මේ සූත්‍රයේ අවස්ථා රාශියක් තිබුණා. එකක් තමයි පළවෙනි එකම ඒ සරුවචන් වහන්සේ පිළිසකින් නැත්තම් මෙතන බණහන කාය සාක්ෂි දුන්න මනුස්ස නැත්තම් ඒ තපස් ඒ පස් දෙනාගෙන් අහනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ මිනිස්සෙක් පුද්ගලයෙක් සතෙක් පංචභෝකාර සත්වයේ තියෙන මේ කොටස් පහ අරගෙන මේවා නිට්ටියද අනිට්ටියද කියලා. ඉතින් අර කලින් පවත්වපු ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආලෝකයේ යටතේ සියලු දෙනා මේ වෙනකොට ඒ පංචස්කන්ධයේම අනිත්‍යත්වය ප්‍රතිඋත්තර වශයෙන් දෙනවා අනිච්ඡම් බන්ති. එතකොට සරුවචනාංශයේ මේ යම් කිසි දෙයක් අනිත්‍ය නම් පෙරලෙන සුළු නම් ස්පාසු නොදෙන සුළු නම් පෙළෙන සුළු නම් තවන සුළු නම් ඒක සැපක්ද දුකක්ද කියලා. ඉතින් එතකොට අන්වේ ඥාන මතින් එහෙම නැත්නම් තර්ක ඥාන මතින් ණය විපස්සනාවට එයත් උත්තර දෙනවා යමක් පෙරලෙන සුළු නම් ස්පාසු නැත්නම් ආස්වාදයක් නෙමෙයි ඇති කරන්නේ ඒක දුකක් කියලා. ඊට පස්සේ සරුවචන් වහන්සේ එහෙව් පෙරලෙන සුළු එහෙව් දුක් දෙන්නා සුළු මෙවැනි දෙයක් මගේ වශයේ පවත්වන්න පුළුවන් මේක මමය මේක මාගේ මේක මගේ ආත්මයයි කියන්නේ තරම් වෙනවද කියලා වටිනවද කියලා තුන්වෙනි පියවරට නංවනවා මේ රූපය පෙරෙන සුළු නම් ඒ පෙරෙන සුළු දෙයක් ස්පාසු නොදෙනවා නම් තවනවා නම් දවනවා නම් එහෙම දෙයක් දුකයි එහෙව් පෙරලෙන සුළු දුක් දෙන දෙයක් මේක මම මේ කියා ගන්න, මගේ කියා ගන්න, මගේ ආත්මේ කියා ගන්න වටිනවා. ඊට පස්සේ ඒ චක්‍රයේ දිගටම යනවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. ඉතින් අපි ගිය පාර අන්තිමටම සාකච්ඡා කරේ මේ විදිහට විඥානස්කන්ධයාගේ ඇත්තා වූ මේ දවන තවන පෙරලෙන ස්වરૂපේ නිසා ඒක නරකද බැලුවොත් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා සරුවචනාංශයේ දෙන මේ භාවනා ඉංගිය තමයි අපි ගිය පාර සාකච්ඡාවට නැත්නම් ධර්ම දේශනාවට ගන්න. අන්න ඒ විදිහට චක්‍ර තුනක් කරකවලා දැන් සරුවචනාංශේ මතක් කරනවා ඒවම් පස්සම්බික්කවේ සුතවා ආර්ය ශාවක. මහණෙනි බික්කවේ ඒවම් පස්සම් මෙන්න මේ මං ඇඳපු ඉර දිගේ නැත්තම් මම මේ කියලා දුන්නා ආකාරයට දකින්නා වූ යම් කිසි සුතවත් ආර්ය ශාවකෙක් වෙනවා නම් අසුවිරු තැන් ඇති පුද්ගලයෙක් වෙනවා නම් ඒ පුද්ගලයාට වෙන යන්න තැනක් නැහැ මේ රූපයා කෙරෙහි නිබ්බිදාව නැත්තම් නිර්වින්දනය පහළ වෙනවා වේදනාව කෙරෙහි සංඥාව කෙරෙහි සංස්කාර කෙරෙහි විඥානය කෙරෙහි ඒ පුද්ගලයාට නිබ්බිදාව කියන නිර්වින්දනයටපත් වෙනවා. ඒක සරුවචනanse දෙන නිගමනයක්. ඒක නිසා අපිට මෙතෙක්ේ අහව බනවලත් අපි ශක්ති ප්‍රමාණයෙන් ශික්ෂණය හික්මීම කරන්නා වූ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවත් නිසා අපිට සුතවා ඒවම් පසං භික්කවේ සුතවා ආර්ය ශාවකෝ කියන එක මෙතෙන්දි පොඩ්ඩක් විග්‍රහ කරගන්න වෙනවා ඊගාව පඩියට ගොඩ වෙන්න. ඉතින් මේ සුතවා ආර්ය ශාවකෝ කියන එක අපේ පසු කාලීන අටුවාචාරින් වහන්සලා පෙන්ලා දීලා තියෙන කල්යාණ සත්පුරුෂයා එහෙම නැත්නම් මේ ඇස්පේන මිනිස්සෙක් කියනවා වගේ. අන්ධ පු탁ජනෙක් නෙවෙයි. අසුතවත් ශාවකයා නැත්නම් අසුතවත් පු탁ජනයා කියන එක අන්ධ පුරුෂයෙක් කියලා පෙන්වනවා. එතකොට සුතවාරිය ශාවකෝ කියලා කියන්නේ සුතේ කියලා කියන්නේ අසු විරූතං ඇති දන්නා වූ කෙනා. ඒ කෙනාට යම් ප්‍රමාණයකට ඇහැ කැරිලා තියෙන්නේ මේ ඇරෙන හැට අපි කියනවා සුතමේ ඥාන කියලා. පොතේ දැනුම කියලා කියනවා. ඒ නිසා ඒ සරුවචන් වහන්සේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී, පණත්තලක්කන සූත්‍රයේදී ඒ දන්නේ නැති කෙනාට දැනීම ඇති කිරීම සඳහා සුතමේ ඥානෙ ලබා දෙනවා. ඒ සුතමේ ඥානෙ ලැබුවට පස්සේ ඒ කෙනා මෙතෙක් කල තමන් ගෙන ආපු මේ මතිමතාන්තර අතරට මේ අලුතෙන් ලැබිච්ච සුතමේ ඥානය දාලා ගලපලා සංසන්දනය කරලා ණය විපස්සනාට බලනවා මේ කියන දේ ඇත්තක්ද වෙන්න පුළුවන්ද බැරිද කියලා. අන්නේම කල්පනා කිරීමේ ශක්තියට අපි ධම්ම විචය කියලා කියනවා. එහෙම නැත්නම් සම්මා සංකප්ප කියලා කියනවා. විචාරය කියලා කියනවා. අන්නේ විචාර බුද්ධිය සියලු දෙනාටම ලෝකේ නැහැ. යමක් Tamanට අලුත් දෙයක් Tamanගේ චින්තන රටාවට එකතු වුණාට පස්සේ ඒක හොඳද නරකද වටිනවද නැද්ද කියලා සලකා බැලීමේ ඥානයක් නැහැ. ඥානය තියෙන කෙනා එහෙම සලකා බැලුවට පස්සේ බොහෝ විට ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප කරලා අලුතෙන් එන දේවල් ගණන් ගන්න නැතුව ඒ තිබුණු Tamanගෙම පරණ ක්‍රම වලට යන අයට අපි කියන සම්ප්‍රදායනුකූල මිනිස්සු කියලා. කොන්සර්වටිව් කියලා කියනවා. යම් කිසි කෙනෙක් ඒ අලුතෙන් එන දෙයක් සලකා බලලා ඒකේ ගත හැක්කක් ගත යුත්තක් වටනා දෙයක් තියෙනවනම් ඒ අනුව Tamanගේ චින්තන රටාව රුචි අරුචිකම් වෙනස් කරගෙන යන කෙනා ටිකක් රැඩිකල් වාදී කෙනෙක් වෙනවා. ඉතින් මේ ඒ රැඩිකල් වාදී කෙනා තුල ඒ අහපු දේ කරබැලීමේ ආසාවක් පහළ වෙනවා. ඉතින් අර පළවෙනි මතාවට සරුවචන් මාංශයේ හෝ සරුවචන ශ්‍රාවකයෙක් හෝ නැත්තම් Tamanට හොඳයි කියන හිතෙන කෙනෙකුට යමක් අහන්න හිත දෙන ගතියට අපි හුදු ශ්‍රද්ධාව කියන වචනය පාවිච්චි කරනවා ඊට පස්සේ අසුවිරු තැන් බැලු ඇහිච්ච දේ Tamanට තමන්ගේ අගයන් ආඩම්බරයන් එක්ක රුචි අරුචිකම් එක්ක ගලපලා මේක ඇත්තක් හොඳක් කියලා සලකා බැලුවට පස්සේ ඒක කරබැලීමේ ආසාවට පහළ වෙච්චාම ටික අපි කුසල ඡන්දය කියලා කියනවා. මේක පින්වත් ඉතාමත්ම වැදගත් දෙයක්. මිනිස්සෙකුගේ සංසාර ගමනේ යම් කිසි කෙනෙක් සද්ධාව ඇති තාක්කල් හිස ලූලු අත දුවන පුද්ගලෙක් වාටපත් වෙනවා. දකින දකින දේ පිටිපස්සට යනවා. යම් තැනකට කුසල ඡන්දයක් පහළ වුණා නම් ඒ පුද්ගලයාට එල්ලයක් තියෙනවා දිශාවක්. මේක වේගය සහ ප්‍රවේගය අතර වෙනස වගේ. වේගය කියන්නේ චාරයක් නැතුව එහෙමේ දඟලන ගතිය. ප්‍රවේගය කියන්නේ එල්ල වෙච්ච දෙයක්. දිශාගත වෙච්ච දෙයක්. ඉතින් සද්ධාවෙන් ඉඳලා කුසල ඡන්දයට නැග්ගාට පස්සේ මේ මිනිස්සයා දකින දකින දේවල් කර කර දඟලන්නේ. ඒ තමන් අහපු, දිරවගත්ත දේ කරබැලීමේ ශක්තියට යන ඉතින් මේ වගේ තැනකට එකතු වෙන්නේ අන්නේ වගේ කුසල ඡන්දයක් සහිත ඇත්තෝ. අන්නේ කුසල ඡන්දේ ඇතියත්තන තමයි සුත්තවා ආර්ය ශාවකෝ කියලා මෙතන සඳහන් කරන්නේ. ඉතින් කලිමුත් මම සඳහන් කරා ආර්ය ශාවක කියන වචනේ සමහරන කරප්පන් හැදෙන වචනය. ඇහෙනකොටම gadu ගැනිනවා සමහරෙකුට. නමුත් මේ අපි මෙතනදී ගන්නවා සර්වඥාන් වහන්සේ සඳහන් කරන අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය කියන තැනකට ආර්ය පුද්ගලයෝ අට දෙනෙක් ගැන සඳහන් කරනවා. ඒ අට දෙනා තමයි සෝවාන් මාර්ගස්ත බලස්ත සකදාගාමි මාර්ගස්ත පලස්ත අනාගාමි මාර්ගස්ත බලත්ත පලස්ත හරියත් මාර්ගස්ත පලස්ත. ඒ අට දෙනාගෙන් සෝවාන් මාර්ගස්තයා කොතන ඉඳලා කොතෙන්ට යනකන්ද කියන ප්‍රශ්නය ථේරවාදයේ එදත් විවෘතයි අදත් විවෘතයි. මාර්ගස්ත වෙන්නේ ඒ කියන්නේ මාර්ගයට පිළිපන්නේ තිසරණ තරණ යෑමෙන් කියන එකයි මූල ධර්ම වශයෙන් පෙන්වන්නේ. ඒක කෙලවර වෙලා පලස්ත බවටපත් වෙන්නේ ගෝත්‍ර භූ ඥාණයෙන් එහෙම නැත්නම් සංකාරූපිකාවෙන් කෙලපමිනිච්ච විදර්ශනා කෙලවර. ඉතින් මේ දෙක අතරමැද ඉන්න කෙනත් ආර්ය ශාවකයෙක් කියලා තමයි මේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය විස්තර කරනකොට කියන්නේ. ඉතින් නමුත් අපිට මේ ආර්ය ශාවකයා කියනකොට චිත්‍ර රූපයක් ඇඳෙන්නේ පැවිදි වෙච්ච එහෙම නැත්නම් අපි කියනවා සාමනීර වෙච්ච උපසම්පදා වෙච්ච එහෙම නැත්නම් අපි හිතන විදියකට මාර්ගඵල ලැබිච්ච වගේ කියන. නමුත් මේ ආර්ය ශාවක කියන ඒ ප්‍රාථමික අවස්ථාව එක එක ආචාර්යවරු එක එක විදියට අර්ථකථනය දෙනවා. මම කලිමුත් මතක් කරපු විදියට ඒ මහසිසයඩෝ ඒ බුරුම භාවනා උගන්වපු ස්වාමීන් වහන්සේ අඩුම ගානේ උදයබ්බේ ඥාන මට්ටමට හිතපත් කරගත්ත එක්කනට මේක ගැළපෙයි කියලා උන්වහන්සේක මත ප්‍රකාශ කරනවා. මොකද යාට තව කෙනෙකුගේ ආධාර නැතුව නොවැටි ගමන් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. වැටුණාට නැගිටින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පුදුරට තව කෙනෙකුට විශ්වසනීය විදිහට විස්තර කර දීමේ හැකියාවක් තියෙනවා. මේ අපි කනබොන ජීවිතයට අමතරව ආධ්‍යාත්මික ලෝකයක් තියෙනවා, ආගමික ලෝකයක් තියෙනවා කල යුතුයි කියලා. නමුත් සමහර ස්වාමීන් වහන්සේලා කෙලින්ම කියනවා තිසරණ සරණ ගිය පමණින් ආර්ය ශ්‍රාවක කියලා යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිත්තා ගමිස්සන්ති අපාය භූමින් කියලා සරුවත් දේශනාවක් ගෙන අරපාමේ බුදුන් සරණ ගිය කෙනෙක් කවදාකවත් අපාගත වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ ඒ ගුණාත්මක ප්‍රකාශන තියෙනවා. මෙතනත් ගන්න පුළුවන් සුත්තවාරිය ශාවකෝ කියලා කියන්නේ දැනටමත් බුදුන් කෙරෙහි, බුද්ධ රත්නයේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි, තමන්ගේ සීලයේ කෙරෙහි ලොකු ඇදහිල්ලකින් පිටකොන්දක් කරගෙන ජීවත් වෙන කෙනා. ඉතින් ඒක බුරුමේදී මම ඉගෙන ගන්නකොට ඒ ස්වාමීන් වහන්සේ මතක් කළේ මෙතනදී සංසාර බය දන්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ ඕනම කෙනෙකුට මේ ශ්‍රාවක භික්ෂු කියන නම ගැලපෙනවා. විපස්සනා අර්ථකථන. ඒ නිසා අපටත් ඕනේ නෝ. අපිත් ඉන්නේ ඒ සඳහා මේ කාලය ගෙවාගෙන ධනයක් වේදම් කරන ශ්‍රමයක් වේදම් කරන මේ වගේ පිරිසක් හොයාගෙන මේ ගත කරන්නේ අන්න වෙන්නේ ශ්‍රාවක තත්වක කියලා හිතා ගන්න පුළුවන් මේ මාන්නයක් ඇති කරන දෘෂ්ටියක් ඇති කරන තණ්හාවක් ඇති කරන කියන වචනයක් නෙවෙයි මේ වැඩේ සඳහා සංසාරේ මේ සංවේගයක් පහල කරගන්න. ඉස්සරහට යන්න. අන්න එහෙම කෙනාට අර කලින් කියපු දැක්ම තියෙනවා. මොකද්ද මේ රූපේ හොඳට පතුරු ගහලා විස්තර කරලා විසුතු කරලා බලනකොට රිත්තක් ඇටිත්තක් ඝණයක් වශයෙන් ගත්තොත් ඒකේ පැවැත්මක් පේන්න තියෙනවා. නමුත් මේක රාශි සංඥාවෙන් ගත්තොත් මේ හැම පුංචි පුංචි කොටසක්ම නිතර නිතර බිඳි බිඳි පවතින පෙන බබුලක් වගේ. වක්කඩ පෙන රිත්තක් වගේ. එක එක පෙන රිත්තක් පිපිරිති. නමුත් මේ ඒ පෙන වක්කඩ පෙන කෑල්ල ඔහෙ තියෙනා වගේ පේනවා. ඒ වගේම වේදනා ගත්තොත් රිත්තක් කැටිත්තක් වශයෙන් ඝණයක් වශයෙන් ගත්තොත් ඒක ඉතින් හැඩයක් ආකාරයක් සුඛයක් දුකක් වශයෙන් බිඳෙනවා. පුංචි පුංචි පුංචි කොටස් වලට කඩන්න කඩන්න කඩන්න ඒක පුපුරු ගහ ගහ තියෙන සබම් බුබුලක් වාගේ. ඒ වගේම සංඥාව ගත්තොත් මම සුභ සංඥාව සහිත කෙනෙක් මම අසුභ සංඥාව සහිත කෙනෙක් නැත්නම් අරය අසුභ සංඥා කියලා අපිට කෙනෙකුගේ චරිතයට හේතු කරන්න පුළුවන් විදිහේ කැටිත්තක් වශයෙන් ඒකකයක් වශයෙන් නැත්නම් සංඥාව එහෙමයි. නමුත් ඒක හොඳට විපස්සනාවේ විනිවිද දැක්කොත් ඒක මිරිඟුවක් වාගේ නිතරම පැතිකඩ මූණත වෙනස් කරමින් චලන කම්පන වෙන ස්වරූපයක් තියෙනවා. එමෙ එමෙ ඝණයක් ගන්න දෙයක් නෙමෙයි මේක රාශි. විලපතක කෝටු මිටියක් වාගේ කෝටු මිටිය ඉලපති කූර්මිකය වාගේ වෙන් වෙකලා ගාඩ බැලුවොත් ඒ සංඥාවල ඉතාමත්ම ශීඝ්‍ර වෙනස් වෙමින් පවතී. එතකොට සංස්කාර කියන චේතනා එහෙම නැත්නම් අපේ රුචි අරුචිකම් ගත්තොත් අපි ඇත්ත වශයෙන්ම අපිට තරහ ගියාම අනික් කෙනාට බනින්නේ ඒ කෙනාගේ ඒ රුචි අරුචිකම් පාවා දීලා තමයි. නමුත් හොඳට තමන්ගේ රුචි අරුචිකම් දිහා බැලුවොත් නැත්නම් අනිත් මිනිස්යාගේ කැපැත්තෙන් ප්‍රශ්න අධ්‍යය බැලුවොත් ඒ පුද්ගලයාගේ ෘචර්චකම් වෙනස් වෙමින් තමයි පවතින්නේ. සංස්කාර ධර්ම චේතනා ෘචර්චකම් වෙනස් වෙමින් තමයි පවතින්නේ. ඉතින් බුද්ධ ආගමේ මේ අපිට උගන්වන්නේ විභජ්‍යවාදීන් ඒ සංස්කාර සියල්ල කැටිත්ත වශයෙන් ගන්න එපා. ගනින්න තමයි අපිට මේ සම්මුතිය කියලා කියන්නේ මේක සම්මුතිය බිඳ බලන්න පුළුවන් නම් පතුරු ගහලා බලන්න පුළුවන්, විසිතු කරලා බලන්න පුළුවන් නම් ඒ පුංචි පුංචි පුංචි ෘචර්චකම් වෙනස් වෙන එක තමයි ජීවත් වෙනවයි කියන්නේ. ඉතින් ඒ ජීවත් වෙන හැම කෙනෙක් ළඟම තියෙනවා. සංස්කාරත් කේල් කඳක් වාගේ පතුරු ගහලා බැලුවොත් ඒකේ එහෙම ස්ථිරසාර ආහාර පද්ධතියක් නැහැ. ඊට පස්සේ විඥාණය අරගෙන බැලුවොත් ඔක්කොම කියන අතුළෙම තියෙන කෝසය, ඇතුළෙම තියෙන ධාතු කරඬුක තියෙන ධාතුන් වහන්සේලා වගේ ගන්න විඥාණයත් මේ වෙනස් වෙන සුළු දේවල්ගේ ගැටීමකින් ඇති වෙන නිසා ඒකත් දිගට පවතින විඥාන ස්රෝතයක් මිස ඒ දිග හර පද්ධතියක් ඇතුළේ නැහැ. ගණ්ඩ කියලා එහෙම දෙයක් නැත්නම් ඒක වෙනස් වෙමින් පවතිනවා කියලා ගත්තොත් ඒකේ තියෙන මේ වෙනස් වෙන සුළු ගතිය තියෙනවා මෙන්න මේ වෙනස් වෙන දේ නොවෙනස්ව පවත්වා ගැනීමට ගන්නා උත්සාහය තමයි අපි මේ නිමිති ගන්නවයි කියලා කියන්නේ. අපි මේ අරමුණු ගන්නවයි කියලා කියන්නේ. ඉතින් අරමුණු ඒ නිමිති චිත්තක්ෂණයක පවතින්නේ. ඒවා ඉන්නේ අණ්ඩයි. නමුත් ඒවා අපි විවිධාකාරයෙන් සටහන් වශයෙන් තියාගෙන ඒවත් එක්ක ඇලීම් බැඳීම් ඇති කරගන්න පටන් ගන්නවා යම් ප්‍රමාණකින් ඒව අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් මේ ඉඳුරන් හා බැඳිලා ඉඳුරන් හා බැඳිච්ච සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සෑම දේවක්ම වෙහෙගෙන් වෙනස් වෙන නිසා අපට දුකක් ඇති කරනවා එතෙන්දිම හොඳට විස්තර කරලා කියන්න පුළුවන් ඉන්ද්‍රිය බද්ධ නැති කිසිම රූපයකින් අපිට දුකක් එන්නේ නැහැ. ඉන්ද්‍රිය බද්ධ නැති කිසිම වේදනාවක් අපිට පවක්වත් පිනක්වත් කල් සංස්කාරයක්වත් කර්මයක්වත් දුකක්වත් නැහැ. සංඥාවකින් සංස්කාරකේ විඥානකේ නිසා අපිට ඉන්ද්‍රිය බද්ධ වීමෙන් තමයි අපි මේ දුක්ඛ දුක්ඛ ස්වභාවයේ අපේ මල්ලේ දාගන්නේ. පෙළෙන සුළු ගතිය වෙනස් වෙන සුළු ගතිය අපේ කියා ගන්න. අන්නේ අපේ කියා ගැනීම තමයි ආත්ම සංඥාව කියලා කියන්නේ. ඉතින් බුදුහාමුදුරු <clears throat> මෙතනදී යෝජනා කරනවා ඒ ඉන්ද්‍රිය බද්ධ වෙච්ච ඒ රූප, ඒ වේදනා, ඒ සංඥා, ඒ සංස්කාර, ඒ විඥාන කියන මේ දේවල් මම නෙවෙයි කියන පැත්තෙන් බැලුවොත් මොකද වෙන්නේ කියලා. මගේ නෙවෙයි කියන පැත්තෙන් බැලුවොත් මොකද වෙන්නේ? මගේ ආත්මේ නෙවෙයි කියන පැත්තෙන් බැලුවොත් මොකද වෙන්නේ කියන එක තමයි අපි ගිය පාර ගත්තේ විඥානයේ පවා මතුවෙන මතුවෙන හැම වෙලාවකම ඒකට උඩගිඩි දෙනවා වෙනුවට ඒක සාධාරණීකරණ වෙනවා වෙනුවට යනවා සැලෙනවා වෙනුවට මේක හුරු මායාකාරයේ මායාවක් පමණයි මේක මේ හේතුඵල ධර්ම පද්ධතිය නිසා මේක එනවා ඒක මට සම්බන්ධ බව හැබැයි ඉන්ද්‍රිය සම්බන්ධයි නමුත් මේ දකින ඒ අත්දැකීම අත්විඳීම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා මෙන්න මේ දර්ශනය මේ බැල්ම ඇති කරගත්තොත් ඒ පුද්ගලයාට මේ මේ උඹේ විඥානය කියලා කවුරු හරි ඇවිල්ලා අපිට පටවන්න ගියත් නැත්නම් මම කෙනෙකුට ගහපා දෙන්න ගියත් මෝඩකමක් අනුව මගේ විඥානේ මෙහෙමයි කියලා අපිට කල්පනා වෙනවනම් එහෙම ස්ථිර සාරව පවතින ඝණයක් මේකේ නෑ මේ රාශියක් එකතු වෙලා හැදෙන මේ රාශිය එක එක අංශුව කැඩෙමින් බිඳෙමින් පවතින ඒක නිසා ගහපා දෙන්න දෙයක්වත් එහෙම නැතුව පටව ගන්න පවර ගන්න දෙයක්වත් අපිට දෙයක් ඇත්තේ නැහැ කියලා ඒ විඥාණය කියන ධර්මතාවයේ વિશે නන්දියක් රාගයක් <clears throat> සප්‍රීතික තෘෂ්ණාවක් පහළ වෙනවා වෙනුවට ඒක විරංජනේ වෙන්න පටන් ගන්නවා ඒ නැත්තම් ඒකේ වින්දනය නැති එහෙම නැත්තම් නිබ්බින්දති කියලා කියන්නේ නිර්වින්දනය වෙන්න පටන් ගන්නවා ඉතින් මේ නිර්වින්දනය වෙන්න පටන් ගන්නකොට ඒක මේ බුදුහාමුදුර ඇති කරපු දෙයක්වත් එහෙම නැතුව මේ අලුතින් අපිට ඇති වෙච්ච දෙයක්වත් නෙමෙයි අපි ලද්දා පටන් උපන්දා පටන් තිබුණ එකක්. නමුත් මේ නිබ්බිදාවට මේ ඇති වෙන මේ නිර්වින්දණයට අප තුල තියෙන පුදුමාකාර බයක්. පුදුමාකාර අසරණ ගතියක්. පුදුමාකාර එයි ඇති මේ විවර්ණ වෙච්ච ගතිය නිසා ඒකාකාරී ගතිය නිසා ඒකෙන් ඒකෙන් ඈත් කිරීම සඳහා තමයි අපි මේ සියලු විෂයන් හදාරන්න. සියලු ශිල්ප පුරුදු කරන්න. සියලු සමාජ තත්ත්ව ඇති කරන්න. සියලු ආකාරයෙන් ආරක්ෂක ඇති කරන්නේ මෙන්න මේ විදිහේ මේ අපි මෙතෙක් කල් ආසාවෙන් ඇලිබැඳීගත් දේවල් අපෙන් විරංජන වෙලා යනවා දකිනකොට. නිර්වින්දනයකටපත් වෙනවා දකිනකොට පුදුම විදිහකට අපිට බයක් ශක්තියක් ඇති ඒ බය ශක්තිය ඇති වෙන්නේ යම්තාක් නිත්‍ය සංඥාව ආත්ම සංඥාවක් තියෙනවා නම් ඒ තාක් දුරට එව්වා ඇති කිරීමට හේතු වුණා වූ සාධක හැලහැප්පෙනකොට වෙනස් වෙනකොට දුකටපත් වෙනකොට ඒ ආත්ම සංඥාව ඝන බහල කෙනා නිත්‍ය සංඥාව ඝන බහල කෙනා පුදුමාකාර දුකටපත් වෙනවා. ඉතින් ඒක නිසා සරුවචනාංශයේ මේක පිළිබඳ විවරණයක් සපේලා ඒක සාක්ෂාත්කරණය කරගන්න ක්‍රමයක් සපේලා යෝජනාවක් කරනවා ඒ ආකාර දුක් දෙන්නා වූ මේ දේ දිහා නිර්වින්දනය වෙන ආකාරයෙන්ම ඒක සත්‍යයක් විදිහට ඒක තත්‍යයක් විදිහට ඒක හැබෑ දෙයක් විදිහට බැලුවොත් ඒ පුද්ගලයාට තේරෙන පටන් ගන්නවා මෙන්න මේ බැලීමේ වෙනස. එහෙම තමයි දෘෂ්ටිය විතරමයි අපිට නිවන ඇති කිරීමට අත්‍යන්තව සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක කචිත්තක්ෂණික වැඩක්. අපි මෙතෙක් වෙලා මේ ඇතිවෙච්ච නීරස ගතියට මේ ඇති වෙච්ච පාළු ගතියට, ඇති වෙච්ච කොන්වෙච්ච ගතියට, යසරණ ගතියට ඒකාකාර ගතිය නැතිකරන්න විවිධාකාරයෙන් ඉරියව් මාරු කරමින්, ඇඳුම් මාරු කරමින්, කැම මාරු කරමින්, ගෙවල් හැඩතල මාරු කරමින්, යාළුවෝ මාරු කරමින් ජීවන රටාව වෙනස් කරමින්, පික්නික් යමින්, පත්තර කියවමින්, ටෙලිවිෂන් බලමින් ගත කරාට සෑම දෙයකම පිටිපස්සේ තියෙන්නේ ඒ හැම එකක්ම ටික වේලාවක් කරනකොට එපා වෙන ගතිය. ඉතින් මෙන්න මේ විදිහට මේ එපා වෙන ගතිය පිළිබඳ තියෙන මේ හුබස් බය ජීවනයේ තේමාවක් කරගෙන ඒක බලන සුළු ගතියට ජීවත් වෙන්න පටන් අරගත්ත ගමන් ඔන්න බුදුන් පේන්න පටන් ඔන්න ධර්මයේ පේන්න පටන් ඔන්න සංඝයා කියන්නේ කවුද කියලා පටන් ඔන්න තමන්ගේ සීලය කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. නමුත් අපි බුදුන් දහම සංගත් අදහමින් සීලිකත් පීඨමින් මේ පැතිමාරු කර කර පිල්මාරු කර කර රස වෙනස්කම් ඇති කරන්න හදන තාකල් දුක වෙයි. දුක මතුවෙන්නේ නැහැ. මතුවෙච්ච දුකත් බයසහිත වෙනවා. දුක ආර්ය සත්‍යයක් විදිහට පේන්නේ නැහැ. ඒ නිසා අපේ අර ජීවන රටාවේ දර්ශනීය වෙනසක් ඇති කරගන්න ඕනේ. මේ නිතරම දොරට ඇවිල්ලා තට්ටු කරන මේ එපා වෙන ගතිය, නීරස වෙන ගතිය, කම්මැලි වෙන ගතිය, බය වෙන ගතිය, කොටු වෙන ගතිය, පාළු වෙන ගතිය, තන් වෙන ගතිය. දිහා සුවදෝ බලන්න. ඇයි උඹ ආවේ කියලා පොඩ්ඩක් ඒ ඒ ඒ පණිවිඩකාරයන්ගේ පණිවිඩේ ගන්න මේක පින්වත්නි සෑහෙන පෞරුෂත්වයක් ඕන එකක්. දෙකක් දෙක තමයි ඒක කවවම කවදාකවත් කෙනෙකුට ස්වයම්බුව කල්පනා වෙන චින්තනයකුත් නෙවෙයි. කල්පනා වෙන්නේ මේ පාළු ගතිය එනකොට විකල්පයක් හොයන. ඒකට වෙන ආලවට්ටමක් දාගන්න. මේක හැඩතල වෙනස් කරන්න. ඉතින් ඒ සඳහා තමයි මේ විචිත්‍ර ලෝකය මේ වෙළඳ ලෝකයක් අපිට මැවිලා තියෙන්නේ. ඉතින් ඒක හොඳටම ඒ අර නිබ්බිදා වෙනකොට ඒක අයින් කරලා කොහොම හරි මේක පලිප්පුවේ දාලා ඒක ආයෙ පන්නරේ තියාගෙන ගන්න හදන වැඩපිළිවෙල තමයි ඔය ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ ඒකම පලිප්පුවේ දාලා වෙන විදිහට දෙනවා. ඉතින් ඒකම තමයි කොත්තු රොටියේ තියෙන්නේ. කොත්තු රොටියේ තියෙන විෂකරණේ ඔක්කොම එකතු කරලා ගහලා ආයෙ සැරයක් හරි ගසලා ටෙම්පරාදු කරලා අරකම දෙනවා. ඉතින් ජීවිතේ පුරාවට අපි කරන්නේ ඒ අහ කන දේවල් එකතු කරලා කොත්තු රොටි හදා හදා ඉන්න එක තමයි. නමුත් මේක කොත්තු රොටියක් බව දන්නවනම් මේ බඩිකක් මුගක් කරලාට එනවා. ඒකට හිතා ගන්න පුළුවන් කොහොමද බුදුහාමුදුරෝ සතහත වෙන බව දුකට වේදානන් විදියට මේ ලෙඩේ පෙන්වලා දෙන්නේ කොහොමද කියලා. නමුත් හැබැයි ඒකේ පොඩි පරහක් තියෙනවා. මේක තමන්ගේ ආත්ම නිෂේධනයකට බලපාන. තමන් නිකන් හැල්ලුවට ලක් වෙනවා. මෙහෙම කල්පනා කරන්න බලා ගන්නකොටම අර තමන් මවාගෙන පෙර අර ශිල්පීය තමන්ගේ ආදර්ශවත් චරිතේ ගුණ චරිතේ වවාගෙන ආපු මේ සමාජික தত্ত্ব, දේශපාලන தত্ত্ব, ආර්ථික தত্ত্ব නිකන් ගුල්ලෝ ගහච්ච පුස්කච්ච කෝම්බයක් බවට පත් වෙනවා. ඉතින් මේකට බෙහෙත් හොයන එක තමයි ඔය කවුන්සලින් වලින් කරන්නේ. ඒ කියන්නේ අර පැලිර ගියාට පස්සේ තමන්ගේ මොකේද මම ආයෙනේ සක්කාය දිටි එක ආයෙ වැල්ඩින් කරලා දෙන එක තමයි කරන්නේ. ඒගොල්ලෝ කියන වැල්ඩින් කරලා ගෙදර ගිහිල්ලා ඒ බබත් එක්ක හොඳට සෙල්ලම් කරන ඉන්න ආයෙ පුපුරොත් එන්න මම පුපුරලා හරි ගසලා දෙන්නම් කියලා. බුදුරජාණන්සේ කියනවා ඕක තියෙන්නෙම රාශියක් ඔතන. එහෙම එකතු කරපු ඝණයක් නැහැ. රාශි සංඥාවෙන් ඕක බලන්න. එතකොට ඒ එන සෑම බියකදීම හේන සෑම අනිශ්චිතතාවයකදීම අසරණ ගතියකදීම මේ නිබ්බිදාවේ සුබ පණිවිඩයයි තියෙන්නේ කියලා දකින්ද සෑයෙන පෞරුෂත්වයක් ඕන කරනවා. මම මේ සීල පිස්සන්න භාවනා කරන්න පුළුවන් කියලා කියන්න හදනව නෙවෙයි. ඒක පැත්තකින් බලනකොට නම් සබ්බේ පුතුජනා උම්මත්තකා කියනක බුදුරජාණන්සේ කියලා තියෙන එක මේ බණ පදයේ ටිකක් උදව් වෙනවා. ඒක නිසා අපි හොඳට හොයලා බැලුවොත් භාවනා කළොත් පින්වත් 100ට 200ක් ප්‍රතිඵල තියෙනවා. නමුත් අවාසනාට වගේ කිසි කෙනෙක් මේ ප්‍රතිඵල අගය කරන්නේ ඒ ප්‍රතිඵල අගය කරනකොට අනිවාර්යයෙන්ම අර කියන ආත්ම නිෂේධනය සිද්ධ වෙනවා. රුචි අරුචිකන් ටික පොඩ්ඩක් අභියෝගයට ලක් වෙනවා. කොන් වුණා වගේ දැනෙනවා. පාළු ගතියක් දැනෙනවා. තනි වුණා වගේ දැනෙනවා. ඒකාකාරී ගතියක් දැනෙනවා. ඉතින් ඒකාකාරී ගතිය දැනෙනකොටම අපි මොකද්ද කරන්නේ? මේ ගුරුවරයා හොඳ නැහැ කියලා වෙන ගුරුවරෙක් ආවට. වෙන භාවනා මධ්‍යස්ථානයකට යනවා. එහෙ නැත්නම් අරමුණ වෙනස් කරනවා. වෙනස් කරලා ඉවර වෙලා ආයෙ සරයක් නැවුම් හිතක් ඇති කරගන්න. ඉතින් ඒ නිසා මේ වචන රාශිය තුලින් අපි මතු කරගන්න හදන්නේ කොහොමද නිබ්බිදාවක් මතුවෙච්චාම සෞඛ්‍ය සම්පන්න නිබ්බිදාවක් නැත්නම් අපි කියන විපස්සනා ඥාන පද්ධතියේ තියෙන නිබ්බිදා ඥානය පහළ වුණාට පස්සේ මේක නිබ්බිදා ඥානයේ වශයෙන් තේරුම් ගන්න කොහොමද යෝගාවචරය. ඒකට බාධක රාශියක් තියෙනවා. මොකද හේතුව මේ නිබ්බිදාව පහළ වෙන්න ඉස්සර වෙලා යායුතු බිංග නැත්නම් කඹේ ඇවිදිලි වගේ වැඩ රාශියක් තියෙනවා. ඒ වැඩ රාශිය හරහා යන්න තමයි නැත්නම් ඒකට සුදුසුකමක් පිටකොන්දක් සෞඛ්‍යයක් ඇති කරන්න තමයි සරුවචනජ ඉස්සල්ලා මේ වැඩ පිළිවෙලදී ශීලයක් ඇති කරලා කායික සෞඛ්‍යයක් සහ මානසික සෞඛ්‍යයක් සහිත කෙනෙක් පමණක් හිසියට ගන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට හීනමානීය හෝ උද්දමානීය ඇති වෙච්ච මානසික අසහනයක් තියෙන කෙනෙකුට මේ නිබ්බිදාව කවදාක ස්වරූපෙන් දකින්න බෑ. එයා දකින්නේ විකෘත කරලා. ඒක මේ කායික වශයෙන් අඩුලුඩුකම් තියෙන ඇත්තන්ට ඉතාමත්ම අමාරුයි. ඒකයි බුදුහාමුදුර සඳහන් කරන්නේ මේ මනුස්සාත්ම භාවයක් ලැබලත් මදීක්ෂණ සම්පත්තිය තියෙන්න ඕනේ අප්පා. චින සම්පත්තිය කියන්නේ මොකද්ද? ඇහැ කන දිව නාසය කන කියන ටික පිළිවෙලට අංග පුලාකට තියෙනවා. ඒ වගේම යමක් දේශනා කරපුවාම අහපුවාම ඒක සෞඛ්‍ය සම්පන්න ක්‍රමයට බලන්න පුළුවන් ශක්තිය තියෙනවා. අන්න එහෙම තියෙන කෙනාට නිබ්බිදාව පහළ වෙනවා තුම්බලකදී මේ ආනපන සති සූත්‍රය වගේක් ගත්තාම ඒ තුම් පොළොවේදීම එකම දේ පොතු වරිනා වගේ තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඒ තුම් පොළොවේදීම පළවෙනි අවස්ථාවේදී ගොඩක් බය පාල කරගන්නවා. දෙවෙනි අවස්ථාවේදී ටිකක් ඒක හුරු කරගන්නවා. තුන්වෙනි අවස්ථාවේදී විතරයි පරියන්කේකදී ගුරු උපදේශ විරහිතව බුදුහාමුදුර ළඟ නැති වුණත් මේක තමයි නිබ්බිදාව මේක තමයි හරහමම යන්න ඕන කියලා ඒ නිබ්බිදා ඥානයක් බාටපත් කරන බල විපස්සනාවේදී කඩාගෙන යන තරමට ඒ නිබ්බිදාව සෞඛ්‍ය සම්පන්නිතර අන්තගත. එතකන් ඒ කියන තැනට එනකන් මේ මේ මේ එන බය මේ තනි ගතිය මේ පාළු ගතිය මේ කම්මැලි ගතිය මේ ඒකාකාරී ගතිය මේ නිවන් පණිවිඩයක් මංගල පණිවිඩයක් නිබ්බිදාවක් කියන එක ඒත්තු ගන්නලා දෙන්නයි 84000ක් ධර්මස්කන්ධේ තියෙන්නේ. 84000ක් තිබුණත් ඒ පෞරුෂත්වයේ බිඳෙනකොට ඒක නැවත වැල්ඩින් කර කර වැඩ ගන්න පටන් අරගත්තොත් ඉතින් හොදෝ තමයි දෙමිලක් වෙනවා. ඒ වගේ නෙවෙයි එහෙම හරහා ගිය කල්යාණ මිත්‍රෙක් දැකලා මේකෙදී කැපකිරීමක් පාවා දීමක් දානයක් පරිත්‍යාගයක් අවශ්‍යයි. මේ පරිත්‍යාගයේ අන්තිම පරිත්‍යාගය තමයි තමන්ගේ රුචි අරුචිකම් ටික පාවා දෙන්න. තමගේ පෞරුෂත්වයේ මමයා නැත්නම් මේ සක්කාය දිට්ඨිය දෙන එක. ඉතින් ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් පුරුදු කිරීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒිට ඉස්සල්ලා අර කියාපු වෙලාවදී සූදානම් නැති වෙලාවේදී නිබ්බිදා පහළ වෙනකොට අපිට පුදුම සංඛා ගතියක් ඇති වෙනවා. සහලවන ගතියක් ඇති වෙනවා. එපා කරන ගතියක් ඇති වෙනවා. පාළු තනිකම් ඇති වෙනවා. ඉතින් ඒ පාළු තනිකන් දිහා දෙන අර්ථකතනය තමයි ඒ කර්මස්ථානාචාර්යවරයාගෙන් ගුරුවරයාගෙන් සූත්‍ර කියවනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් තේරුම් අරගන්නේ මේ ධර්මය කියලා කියන්නේ පටිසෝතකාමී වැඩපිළිවෙලක්ය ගඟ දිගේ ඉහළට පීනන වැඩපිළිවෙලක්ය නමුත් තාමත්ම සතුට නැත්නම් අපිට සතුට වෙන්න පුළුවන් දේ අවුරුදු 2600ක් සම්පූර්ණ වෙන බුද්ධ ආගමේ එච්චර පැරණි මතය පවා ඒ බුදුරජාණන්සේගේ නිබ්බිදා පණිවිඩය අද පවා හරියට භාවනා කළ සූත්‍ර කියෙව්වොත් සිස් ඉස්සලානේ සූත්‍ර වල තියෙන. නැත්නම් අභාග්‍යයකට වගේ අද සූත්‍ර අර්ථකථනය දක්වන්නේ නැවත නැවතත් මම ආයනේ ඇති කරන විදිහට නැවත නැවතත් සමාජික ආර්ථික කරුණු ඇති කරන විදිහට එතකොට අර ශූන්‍යතා දර්ශනය නිබ්බාන පටිසංයුක්ත ප්‍රදේශය අයින් කරලා කියනවා ඒව ගැඹුරු වැඩි කියලා. ඉතින් මේ වගේ දෙයකට කපාගෙන බහින්ද තමයි අපි මේ දේශනා මාලාවක් හරහා යන්න හදන්නේ එදා දේශනාව අදට හේතු වෙන විදිහට අද ඒක හෙටට හේතු වෙන විදිහට කපාන කපාන කපාන යනකොට අවසාන හරියට තුන්වෙනි මට්ටමේ වගේ බිනිබිදා වෙනකොට ගමන එච්චර විචිත්‍ර නෑ Tamanට ශක්තිය ඇති වෙනවා. ඔහොත් ඊටාම විචිත්‍රන මුල් යුගයේදී නිබ්බිදා ලකුණු පහළ වෙනකොට අපි කොච්චරක් මේ නිබ්බිදාව යටපත් කරගෙන නැවත සප්‍රීතික තෘෂ්ණාව පහල කරගන්න විවිධ උපක්‍රම කරනවාද කියලා බලන ඒ ඒ මුල් යුගය මුල් අවධිය හරීම විචිත්‍රයි. හරීම ඔළුවෙන් හිටගෙන කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වෙලාවේ තමයි යෝගාවචරගේ යෝග ජීවිතය ඉතාමත්ම තීර්ණාත්මක අවස්ථාව. අන්නේ තීර්ණාත්මක අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම මේකට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ප්‍රධාන වශයෙන් මේකට අවශ්‍ය කරන්නා වූ මුණදීමේ ශක්තිය ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් කියන එකයි බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ සජීවී නිදර්ශනයක් තියෙනවා. පොතේ නැතුවාමත් නෙවෙයි, Tamange තර්ක ඥාන නැතුවාමත් නෙවෙයි, ඒ සජීවී නිදර්ශනයකින් තමයි කරගෙන යන්න වෙන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි මේ වේදිකාවේදීම නැවත වෙනතත් ප්‍රකාශ කරලා තියෙනවා. ආනාපානීය සංසිද්ධීකරණ යනකොට එහෙම නැත්නම් පිම්බීම හැකිලින් භාවනා කරලා සංසිඳිගෙන යනකොට ශක්මන් කරලා හොඳට ඒක හුරු වෙලා යනකොට ඒ කෙනෙකුට මේ නිබ්බිදාවේ පළවෙනි හැවණැල්ල දැනෙන්නේ වැටහෙන්නේ අරමුණ නොදෙනී යාම කියන අනිශ්චිත තත්වයට තියෙනවා. දැන් අරමුණ කියලා කියන්නේ ගණ්ඩ ගමන් කරන් තිබුණු මාර්ගයේ පෙත. ඉර යොමුව දිශාව නැත්නම් නිමිත්ත. නැත්නම් අරමුණ. මෙන්න මේකක් අල්ලලා දීලා බුදුරජාණන්සේ කියසේ දේශනා කරනවා ඕක දිගේම මේ පේන නිමිත්ත ගුරුසුවට පේන නිමිත්ත අභ්‍යන්තර වශයෙන් පේන නිමිත්ත ප්‍රිය වශයෙන් පේන නිමිත්ත ඇතුළත පේන නිමිත්ත හොඳට බලනකොට වරින් වර ඕක පිටතට යනවා පරිංගල සියුම් වෙනවා වටේට ඈතට යනවා වරියට එපා වෙනවා අතීත අනාගත වශයෙන් පේන මේ නිසා 11 ආකාරයෙන්ම දැක්කොත් පේනවා මේ නිමිත්තක පෙරලි වෙන ගතිය කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි ඒ භාවනාවේ දියුණුවක්. ඒ කිය එහෙම තියේදී දිගට දිගට කරන්න නම් ඉතින් හැමදාම එක වෙලාවෙ භාවනා කරන්න ඕනේ. කරගෙන කරනකොට මේ නිමිත්තේ මේ පෙරලි දකින්නකොට ඔන්න ඔය නැති වුණාට කමන්නේ සිහි වුණාට කමන්නේ කියලා ඒක දිගට බලාන ඉන්නකොට ඒ නිමිත්ත વિશે අපේ තියෙන ආකල්පවල විනාශ වීමක් ඇති වෙනවා. ඒ වෙනස් වීම භාවනා කරන කෙනා ආනාපාන විතරක් නෙවෙයි ඒක ලෝකේ න්‍යාය ධර්මයක් බඩේ ගිනින මිනිස්සෙක් බත් වේලා කන් දුන්නාට පස්සේ බලවෙනි බත් පිඩේදී හම්බෙන හෝජාව මිහිරියාව බතට ඇති ආදරය මැදට යනකොට හිටින්නේ බත් පිඟාන ඇති වෙන්න කාලේ වුණාට පස්සේ ඒ ප්‍රේමේ නැති වෙනවා. ඒකට කියන්නේ sensational transition කියලා. මේක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යෝ දන්නේ. ඒගොල්ල හැමදාමත් අර පළවෙනි බත් පිටට දෙන එක තමයි පළවෙනි බත් පිටට ඇති වෙන අර කෙලවුණන ගතිය තමයි ඇඩ්වර්ටයිස් කරන්නේ. නමුත් මේ මිනිස්සු පෙන්වන්නේ නැහැ බත් පිට කාලේ ඉච්චාම බත් පිඟාන කාලේ ඉච්චාම ඒ තියෙන ප්‍රේමේ නැති වෙනවා කියලා. ඒක බුදුරජාණන් වහන්සේ හොඳටම දැකලා මෙන්න මේ නිසා අපි ඒ බත් වේල විවිධ සූපසාත්‍රක මොකට වෙනස් කරනවා වෙනස් කරමින් වෙනස් කරමින් ඒ එපා වෙන ගතිය නැතිකරන්න විවිධ ටෙම්පරාදු දාන කෙසේ කළත් ඕනම කෙනෙකුට එක බත් වේලකදී අත්දකින්න පුළුවන් පළවෙනි බත් පිටට තියෙන ප්‍රේමේ මනාපේ කැමැත්ත බත් බඩ පිරනකොට නැහැ හොඳටම පිපාස වෙලාදී හම්බෙන වතුර එකක පළවෙනි උගුර වතුර ඇති වෙන්න දීප මනුෂයා එපයි කියන තැනට එනවා මේ විදිහට මේ දෙයක් කෙරෙහි දක්වන ආකල්පය පරිණාමයකටපත් වෙනවා කියලා දැනගන්න අවුරුදු 7ක් භාවනා කරන්න ඕනේ දවස් 7යි බුදුහාමුදුරු දීලා තියෙන දවස් 7ක් යන්නෙත් නැහැ. නමුත් මේකයි මේ පෙන්වන්න හදන්නේ කියන එක පෙන්වන්න නම් අවුරුදු 7ක් නෙමෙයි ආත්ම 7ක් බණ කිව්වට හරියන්නේ නැහැ. ඔක්කොමලා හිතන්නේ මේ පළවෙනියම හම්බෙන මේ බත් පිඩේ රස දිගටම තියෙන්න ඕනේ කියලා. ඒක නැත්තම් ඒ උයපු මිනිස්යාගේ දෝෂේ. එහෙම නැත්තම් මේ වෙන මොකක් හරි දෝෂයක් කියලා බත් පිළේ වැරද්දක් කියනවා. අද වතුර පිපමනුෂය හිතන වතුරේ දෝෂයක් දියරහ ඉස්සලා ඉස්සලා වතුර බොම මිහිරි හරි පිපාසං අන්තිමට වතුනයන් දියරහ වෙනවා. ඉතින් කොයි කොයි දේත් පව් පව් වෙනව නිකන් කොව් කොව් වෙනවයි කියලා ඒක හොඳට දන්න කාරණාවක්. ඉතින් ඒ නිසා ආනාපානීය බලායනකොටගේ පරිණාමයක් ඒකේ රූපාන්තරණයක් අපි අපේක්ෂා නොකරන නිසායි මෙච්චර කමඨාන් සුද්ධ කරන්න ඕන වෙන්නේ. ඒක මම මේ දෝෂයක් දකින්නවත් කාගවත් පුදුලික දෝෂයක් නෙවෙයි. මේක හරහා යා යුත්තේ මෙතනයි. ඉතින් එතකොට හොඳට අරමුණ සිවුණාට පස්සේ ඒ Tamanට අනිවාර්යයෙන්ම චකිතයක්, බයක්, තනි වෙච්ච ගතියක්, රැහෙන් කොම් වෙච්ච ගතියක්, ඒකාකාරී ගතියක්, නීරස ගතියක් පහළ වෙනවනම් කර්මස්ථානාචාර්යවරගේ පැත්තෙන් බැලුවොත් මෙයාට භාවනා හරියන බවට හොඳම ප්‍රධාන ලකුණක්. නමුත් යෝගාවචරගේ පැත්තෙන් බැලුවොත් එයා නිකන් මේ ගුරුත්වාකර්ෂණියත් ඊට මිනිස්සු ගුරුත්වාකර්ෂණේ නැති අභ්‍යවකාශයට දැම්මට පස්සේ නිකන් පා වෙන්න ගත්තා වගේ එල්ලෙන්න තැනක් නැති තත්යකටපත් වෙනවා. පත් වුණාට පස්සේ මාංශයට නිකන් මේ හීන් දාඩි දාන්න පටන් ගන්නවා. සහලවන්න පටන් අරගන්නවා. নানা ආකාර මේ ශරීරයේ සහ හිතේ ඇවිසිලි එන්න පටන් අර ගන්නවා. ඉතින් ඇවිසිලි ප්‍රධාන වශයෙන් වෙන්නේ සක්කාය දිට්ඨියේ හෙල්ලී යෑම. සක්කාය දිට්ඨියේ පැලිරි යෑම. සක්කාය දිට්ඨියේ පතුරු ගහින්න. ඉතින් ඒක වෙනකොට සක්කාය දිට්ඨියම මිත්‍ර ස්වරූපෙන් ඇවිල්ලා මතක් කරනවා ඕන දැන් නම් වැඩි හරියන්නේ මේ පිස්සු ඇදෙන්න එනවා දන්නේ අංශභාගයට එනවා දන්නේ මොකාරද ඉන්නේ දන්නේ ඔය භාවනා කලේ හරියන්නේ නැහැ ගිහිල්ලා බේටියක් ගන්න ඕනේ. එහෙම නැත්නම් තනිකන් දෝෂයක්ද දන්නේ නැහැ. ඒ නිසා ඒකට වෙදකම් කරන්න ඕන කියලා නානා ප්‍රවිදියට ඒ ඇතුලෙන් ඇවිල්ලා මිත්‍ර ප්‍රතිරූපකයක් විදියට පෙනී ඉදමින් උත්තර දෙනවා. මේව කවදාකවත් භාවනා කරන කෙනා මේ ඇතුලේ ඇති වෙන මේ ඇතුළත කතාව කර්මස්ථානාචාරයට කියන්නේ නැහැ. මොකද එයා හිතන්නේ කර්මස්ථානාචාර බලන්නේ එයාගේ පංගුව කපාගෙන එයා දක්ෂය කර්මස්ථානාචාරය වෙන්න හදන මිසක මගේ ප්‍රශ්නේ මගේ දේ කියලා තනියම විඳවනවා. අර භාවනාදී නියම ප්‍රතිඵල එනකොට බයක් ඇති කරගන්න. නිබ්බිදාවේ පළවෙනිම ලකුණ එනකොට පේන්නේ අභාග්‍යයක් විනාශයක් පාලනයෙන් තොර වීමක් රහෙන් කොන් වීමක් ඒකාකාරී ගතියක් තනි ගතියක්. ඉතින් මෙතනදී අර පෙර ඇසුවිරු ඥානයේ තියෙනවනම් බොහෝ භාවනා කරලා අධ්‍යක්ෂයන් සහිත කෙනෙක් නම් වේලාවක යම් ආකාරයක වීරත්වයෙන් කල්පනා කරන්න පුළුවන් කමක් නැහැ. මම මෙතෙන් දෙනකම් මට සතියයි සමාධියයි තියෙනවනේ. ඒ නිසා අරමුණ නැති වුණත් පාළුව දැන්නවත් තනිකර නැති වුණත් නැවත සලකා බලලා සතිය සමාධිය මා ළඟ තියෙනවද කියලා. ඒවා ඉතින් ඇත්තටම කමඨාන් සුද්ධ කරන ගුරුවරු කියලා දෙන උපමාන. හොඳට බැලුවොත් මෙතනදී ඒ එල්ලි ගන්න දෙයක් තියෙනවා. සතිය සමාධිය තියෙනවා. ඒක නිසා අරමුණක් ගෙනාවේ ඕකට තමයි දැන් අරමුණේ වැඩ ඉවරයි. මම මේ ඇතිවෙච්ච සති සමාධිය තුල ගුරුත්වාකර්ෂණයේ තිබුණු තැන තියෙන තැන ඉඳලා නැත්තන්ට ගියා වාගේ සටහන් සහ ආකාර තියෙන තැනක ඉඳලා සටහන් සහ නැති ආකාර නැත්තනකට ගියා වාගේ ඒ විමුක්තියේ ලකුණක් තමයි මේ මේ බිඳී මේ මිදීම වෙන්වීමේ ලකුණක් තමයි මේ පෙන්වන්නේ කියලා බලන බැල්ම ඒ දෘෂ්ටිය ඒ පුද්ගලයාට දෘෂ්ටි ඇති වෙනවත් එක්කම ආනිසංස ලැබෙනවා. ඒ දෘෂ්ටි නැත්තම් දිගටම පෙළෙනවා. සාකාලික බව බොහෝම ලස්සනට තියදී අත්දකින්න පුළුවන් හරි විදියට මේ ප්‍රශ්නේ දිහා බැලුවොත් එතනදිම තේනවා කිට්ටුවක බාධක කෙනෙක් මට අල්ලන්න කෙනෙකුත් නැහැ කතා කරන්න දෙයක්කුත් නැහැ බාධා කරන්න දෙයක්කුත් නැහැ දඩ එකක්වත් නැහැ බඩ එකක්වත් නැහැ නිින්දත් නැහැ සකත් නැහැ මොකුත් නැහැ මේ නැතිකම නිසාම පාළුවක් ඇවිල්ලා තියෙනවා තනිකමක් ඇවිල්ලා තියෙනවා. මේ තමයි මේ බාධක නැති අජතාවකාශයේ ගමන ආවා ගමන වගේ. අජත කියලා කියන්නේ ජට කියලා කියන්නේ ගැටවලට අජතාවකාශය කියලා කියන්නේ කිසිම හැප්පෙන්න වාතාංශුවක්වත් නැහැ. ගුරුත්වාකර්ෂණයේ තියෙන හැමතැනම ඝන බල වාතයේ තියෙනවා වාදු වී තියෙනවා මේ බලාකුළු තියෙනවා নানা අප්‍රදේවල් හැප්පෙන්න පුළුවන්. අජට අවකාශය කියලා කිසිම හැප්පෙන දෙයක් නැහැ. ඒක නිසා අපි ඒ තැනින් ඉඳලා විමුක්තියක් ගැලවෙන තැනට මේ යන්න හදන්නේ කියන කල්පනාව එනවනම් එතන හරීම ඉලෙක්ට්‍රික් කියලා කියන්නේ. තේරෙනකොටම දැන් මට කිසිම ආමන්ත්‍රණය කරන්න කෙනෙක් නැහැ. මම ඉන්නේ දැන් පෙන්වන්න පුළුවන් කුණ්‍යක් නැති ලකුණක් නැති සලකුණක් නැත්නම් කියලා මේකට අර වීරත්වයේ පහළ වුණොත් ඒත්ෙන්දී අපිට පුළුවන් වෙනවා තේරුම් අරගන්න මේ ඉන්ද්‍රයන් හා බැඳිච්ච රූප සද්ද ගන්ධ රස සහිත මේ තැන් වල ඉන්නකොට මේ සම්බහද සහිතයි. හිතේ හැල්මක් නැහැ, ගල්මක් නැහැ, මේ තේමාවක් නැහැ, න්‍යාය පත්‍රයක් නැහැ. කොහාට ඇදගෙන යනවද දන්නේ දැන් තියෙන එක ඊට හාත්පසින් වෙනස් දෙයක් න්‍යාය පත්‍රයක් නැති බව හොඳටම දන්නවා මෙන්න මේක දරා සිටීම මේක ඉවසා සිටීමේ හැකියාව සඳහා මම කීපවතාවක් මතක් කර විදිහට අපි ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරා මේකට ලෑස්තිලා යන එක තමයි ලෑස්තිලා ගියාට පස්සේ අනිත් දවසේ ඒ නිබ්බිදා පහලා බය වෙලා චකිත වෙලා කලබල වෙන්නේ ඉස්සෙල්ලා නිබ්බිදාව මෝදු වේගන යාන්තමට එනකොට අරමුණ නැති වේගන යන හැටි නිමිති අරමුණු නිකන් දිය වෙලා තුනී වෙලා යනකොටම අර හීන් දාඩිය දාගෙන ඉන ගතිය බය වෙන ගතිය සාල වෙන ගතිය ලාවට එනකොට අල්ලා ගන්න පුළුවන් වුණොත් අපිට තේරෙන පටන් අර ගන්නවා මේ සම්මුතිය බිඳගෙන પરමාර්ථ ධ්‍යාවට යන හැටි. ඒ රූප ධර්ම දිගේ තිබුණ භාවනා ටිකෙන් ටික ටිකෙන් ටික නාම ධර්ම ධ්‍යාවට යන හැටි මේ හරහවට සහ සමාධිය නොසැලී පවතින හැටි කියා ගන්න පුළුවන් තැනක ඉඳලා කියා ගන්න බැරි තැනකට යන හැටි ඉබේම භාවනා වෙන්න හදන හැටි වගේ කියලා මොනවදෝ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ඔක්කොම නිබ්බිදාවේ ලක්ෂණ. නිබ්බිදා අර්ථකතන. එදි මේක එක සැරයක් වෙලා බෑ දෙකක් වෙලා බෑ තුනක් වෙලා බෑ කරගෙන කරගෙන ගිහලා යම් වෙලාවක අපිට පුළුවන් වුණොත් මේ ඇහැ කන නාසය දිව කය කියන පැත්ත හෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැතු පැත්ත හෝ මේ මොනවාවත් නැහැ අඩු ගානේ අත්තල වශයෙන් තියහඬපෝ අරමුණවත් නැහැ උන්නුහෙ කමක් නැහැ මෙන්න මේක තමයි ජීවිතේ කරන ප්‍රධානම දානයක් මගේ ජීවිතේ සහ කය බුදුන්ව පරිත්‍යාග කරලා මම යන්නේ. හොඳයි මේක ඉන්න ඕන කියලා මේකේ සමබරභාවය ගන්න පුළුවන් වුණොත් මේක මම කියනවා මේ නිබ්බිදාය පළවෙනි පාඩම කියලා. හරීම විචිත්‍රයි. හරීම අභියෝගශීලී. හරීම පෙරලිකාරයි. හරීම පරිණාමයට ලක්න දෙයක්. නැත්නම් හැබෑ වෙනස කියන වචන උතන සිද්ධ වෙනවා. ඕක එක සැරයක් වුණාට මදි. දස දහස්වර ලක්ෂ කෝටි වාරයක් කරනවා. කරනකොට කරනකොට ඕක තේරෙන්න පටන් අර ගන්නවා. මේක සඳහා කිසිම අභ්‍යාසයක් හෝ කිසිම පුහුණුවක් අවශ්‍ය නැහැ මේ අපේ හිතේ තියෙන හැකියාවක් පමණයි මතු කිරීම පමණයි වෙලා තියෙන්නේ. අන්න ඒකට යන්න අත්තල තමයි නැත්නම් විශ්වාසය තමයි සීලෙකින් ඇති කළ දෙන්නේ. හොඳ සීලවන්තයාට මේක ලස්සන පාඩමක් වෙනවා අභියෝගයක් වෙනවා ප්‍රශ්න පත්‍රයක් වෙනවා. ඉතින් මේක ගියාට නිබ්බිදා පිළිබඳව දෙවෙනි තුන්වෙනි වට හරියන්නේ නැහැ. ඒව තව කරන්න ඕන. එහෙම කරගෙන කරගෙන යනකොට ඒ පුද්ගලයාට තේරෙන්න පටන් අර ගන්නවා ඒ ඒ ওই කියන මට්ටමින් එහාට ගිහිල්ලා මේ සමබර භාවයේදී ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා ආයසරයක්. ඒ සමබර භාවයේ සතිය සමාධිය තියේදී නන්නත්තර හිතවිලි එන්න පටන් ගන්නවා. වෙන්නට වඩා පේන සද්ද සියුම්ම සියුම්ව වදින්න පටන් ගන්නවා. කයේ කවදාකවත් නැති විදිහට පුංචි පුංචි වේදනා වේදනා කන්දක් වගේ වේදනා සාගරයක් වගේ වෙන්න පටන් ඉතින් ඒකෝට ආය කල්පනාවක් එන්න පටන් ගන්නවා. දැන් ආය සතිය කැඩලා දෝ ආය සමාධිය කැඩලා දෝ මේ මොකද උනේ? යන්තම් කලෙලි වෙලා මේ සෙනග නැති පාළු තැනකට ගියාට පස්සේ මෙන්න එතෙන්දී ආයසයක් සද්ද වේදනා හිතිලි වැඩි වෙනවා. ඉතින්දී ඒ යෝගාවචරය දෙවෙනි මට්ටමක මේ නිබ්බිදා පිළිබඳ පාඩමක් උපදිනවා, උපයනවා, උපයන්න වෙනවා. ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා මේ යානීය පෘථිවි කක්ෂයෙන් මිදිලා අභ්‍යවකාශයට ගියාට ඉස්සලනම් මොනවත්වත් නැති පාළුවක් දිනනකොට දැන් එහෙන් මෙහෙන් දේවල් තියෙනවා. කියන්නේ හිතවිලි જાතියක් එනවා කිසිම අර්ථයක් තේරුමක් නැහැ. ඔහේ ගොජ දාන හිතවිලි. ඒ වගේම වේදනා වගේක් එනවා නිතරම නලිය. මොකක් හරි අංගයක් පේන. ශබ්ද වගේක් තියෙනවා ලෝකයා සත්තු ශබ්ද කියන නැත්නම් කම්බරෙන් හරි සද්දයක් එනවා. ඒක දිගටම පවතිනවා. ඉතින් මේවා පවතිනකොට මේවා ගැන සැක කරන්න ගත්තොත් මේ මොකද කියලා අලගිය මුලගිය හොයන්න පටන් ගත්තොත් අරවා තීරම වැඩි වෙනවා. මෙන්න මේවා ගණන් ගන්න නැතුව. මේ හිතවිලි මම නෙවෙයි මං හදපුවා නෙවෙයි ඔන්න ඔය ඒවා ආවනම් හිටපු දාය මම මගේ පාරේ යනවා. මේ කයි වේදනාව වගේක් තියෙනවා ඉන්න බවට මැරිච්ච නැති බවට නිින්ද ගිය නැති බවට ඒව තිබුණාට මම ඒකට සැලෙන්න දෙයක් නැහැ. ඒක යා බලාගනි මම මගේ සතිය පවත්තරා. ඒ වගේම ශබ්ද වගේක් ඇහෙනවා. ඒ වෙලාවට සමාල්ලාට එක එකන එක එක නම් වලින් කියනවා. ජෙට් එන්ජින් එක සද්දයක් වගේ කියලා කියනවා. දහසක් පලා කිරව අඬන සද්දේ කියලා කියනවා. දස දහසක් සීනු එකවර නාද කරන සද්දයක් වගේ මොකද්ද සද්දයක් හත්පස පිටලා තියෙන්නේ. සදාකන් නිසද්දතාව කියලා එකක් නැහැ. ඒ මතින් තමයි මේ සත්තු කරන, මිනිස්සුયો කරන සද්ද තියෙන්නේ. මේ සද්දවලත් තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඒ එකක්වත් බෑ පණිවිඩයක් ගේන්නේ. ඒව නිකන් තියෙනවට තියෙන සද්ද. ඉතින් මෙව්වා මේ අහගන්නයි මොකටද මේ ඔඩොක්කේ දමා ගන්න. මෙව්වා මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි, මට තියෙන්නේ මේ අරමුණක්වත් නැහැ තමයි. නමුත් අර ගෙනාවු අවදි භාවයේ ගෙනාවු සතිය, ගෙනාවු සමාධිය දිගට කරන ගියොත් ප්‍රධාන වශයෙන් මේ විතක්ක ਵਿਚාර දෙක කියන අරමුණකට නැත්නම් අරමුණ මේ තියෙන කුණු කන්දල්ල එකක් අරමුණකට ඒකට හිත නංවන ගතිය කියන එක හිතේ ඇබ්බැහියක් බව ගංගේ යන මිනිහා පිටුරු ගහකාරී එල්ලෙන ගතිය ඇබ්බැහියක් බව තේරිලා ඕකත් නොකර ඔන්න පළච්චාවයි කියලා මහ ලොකු දීවලා දෑමක් කරන්න වෙනවා. මහා පාවාදීමක් කරන්න වෙනවා. එතකොට විතක්කේ කියන අරමුණට නැංගුවේ නැත්තම් අනිකුත් සියලුම දේවල් අතර එකක් කරන ඒක විතරක් විමසා බලන ਵਿਚාරයකට බන්න ධම්ම විචේ කරන ගතිය වෙනුවට සියල්ල විශේෂයි සමස්තය දකින්න පුළුවන් ශක්තිය එනවා. එතනදී ওই දාර්ශනිකව පෙන්ලා දෙනවා අපි එකක් තෝරනවායි කියලා කියන්නේ සමා වෙන්න කිව්වට මුළු ලෝකෙම ප්‍රතික්ෂේප කිරීමක්. එකක් තෝරනවායි කියලා කියන්නේ අපේ හිත එකකට පටු කරනවා කියන අනික ඔක්කොටම අන්ධ වීම. ඒක ඉතාමත්ම හිත අවදි කරන දෙයක්. අපි ඇහ කන දිවනාසය කය මන කියන එකෙන් ඇහ ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ කන බීරි කිඩිලක් නාසය වැඩ නොකර කිඩිලක් දිවට පැන්සොන් දෙනවා ශිවින් උදාහරිනවා කයත් කොර වෙනවා ඇහැ විතරමයි ඇහැ එතකොට අනිත් ඔක්කොම රජ කරවගෙන අධික අධිපතිත්ව පාත්නවා ඒ ඇහෙත් ඇහැට පෙනෙන රූප ඔක්කොම අතර කොළ පාට බලන්න ගියොත් අපිට නිල් පාටට අඳ වෙනවා බලපු දේ පමණමයි මෙන්න මේ පටු කිරීම එකකට යොමු කිරීම තමයි විතක්කය කියලා කියන්නේ මානසිකාරය කියලා කියන්නේ චේතනාවෙන් කරන්නේ මේ එකක් කරනකොට අනේ සේරම විරංජන වෙනවා අනිත් ඒවා නිකම්ම හැලිලා යනවා මෙන්න මේ ගතිය බලනකොට මේ දේ තෝරන්නේ කාගේ න්‍යාය පත්‍රයද කියලා බැලුවොත් පච වෙන ගතිය තේරෙනවා කිසිම න්‍යාය පත්‍රයක් නැති බව තේරෙනවා ඇහි ඉඳලා කනට යන්නේ කියලා නෙවෙයි ඇහි හිටියත් කහ පාටද නිල් පාටද රවුමටද දිගටද හරහටද යන දේවල් මේ හැඩතල වලට මාරු වෙන්නේ කිසියම් න්‍යායපත්‍යක් නෙවෙයි කියලා බලනකොට නිත්‍ය සංඥාවේ ආත්ම සංඥාවේ හිටපු කෙනාට පෝරකේ ඉනුින්දදී පෝරකේ ලෑල්ලක්දා වගේ මහා දෙදරුම් කරනවා. නමුත් ඉස්සල්ලාම තාද මේක දකින්න එක බුදුබණෙයි ශූන්‍යතා දර්ශන ඉතාමත් වැදගත් තැනක් කියලා. තමන් තුල ඇති වෙනකොටම ඒක දැකපු කෙනාට පුදුමාකාර තිරියංකමක් ඇති වෙනවා. මෙන්න මේ ගතිය වයසට යන්නේ නැතුව තේරෙනවා. එහෙම දෙයක් දිහා එහෙම තිරියංගව බලන ගතිය ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතිව තේරෙනවා. පැවිදි උපවිදි ભેදයක් නැති බව තේරෙනවා. බෞද්ධ බෞද්ධ ભેදයක් නැති බව තේරෙනවා. අනේ එදාට තේරෙනවා මනුස්ස මනස කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම වෙලා තියෙන මනුස්ස මනස ඒ වෙලාවට අහු වෙලා තියෙන්නේ. රූපයකට අහු වෙලා, කොළපාටට අහු වෙලා, රවුමකට අහු වෙලා තියෙන්නේ. මුත්‍ය අහුවෙච්ච හැටි දකිනකොට කිසිම න්‍යායපත්‍රයක් නැහැ. මේ භව සඳහා මේ අපි ලෝකයේ මේ රණ්ඩු කරන ස්ත්‍රී පුරුෂ ගාන පිටිමේ හරි වැරදි පැවිදි උපැවිදි බෞද්ධ මොනක්වත් නැහැ. මේක අවදි වෙන්න අර කලින් කියපු මට්ටම් පැනලා තියෙනවා. අනේ එතෙන්ද නේද තේරෙන පටන් අර ගන්නවා මෙන්න මේක දැනගත්තොත් දැනගන්න චිත්තක්ෂණයම අකාලිකවම ඒකට සමවැදිලා අපේ කිසිම කොඳුයට පෙලක් නැති බව න්‍යාය පත්‍රයක් නැති බව කාමරාජිනීගේ කාමරාජධානියේ බත් බැලියෝ බව පහඳින්නම් බව කඹුරණ මිනිසු බව හොඳට තේරෙනවා. ඉතින් මේක කියන්න හරි නිකන් සෞතු සෞතු වගේ මේ කොළඹ පිරිසක් විතරට ඇවිල්ලා. හොඳ උග දෙනෙක් ඒකට කැමති නැහැ. ඒගොල්ලෝ කියන මට පෞරුෂත්වයක් තියෙනවා, මට තේමාවක් තියෙනවා, මම මේක සඳහා ගත කරන්නේ. හරි මේ ගොඩාක් දේවල් කියනවා. ඒත් බුදුරජාණන් වහන්සේ භාගෙට hinaයලා බලන ඉන්නේ අනේ මේම තකතිරු જાතියක්. මම මේ සියල්ල දැනගෙනයි මම මේ කියන්නේ. පුළුවන් නම් බලාපන්. අඩිය බලවල බලාපන්. බලනකොට තේනවා කිසිම න්‍යාය පත්‍රයක් නැහැ කියලා. න්‍යාය පත්‍ර තියෙනවා අපේ දේශපාලනඥ අපේ ඔලුවට දාපුවා. අපේ ආර්ථික විද්‍යාඥයෝ අපිට දීපු ලනු. අපේ සමාජ විද්‍යාඥයෝ අපිට අන්දලා දීපු රංගපෑම් ටික. ඒ එක්කෙනෙක්වත් පින්වත්නි අපි වෙනුවෙන් නෙවෙයි න්‍යායපත්‍ය හදලා තියෙන්නේ. ඒගොල්ලන්ට තියෙන ඒගොල්ලන්ට දියුණු පවණු කරගන්න දෙයක්. අපි මෙවුවා අරගෙන තමයි මේ යන්නේ. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේක ඔබම දැක්කොත් ඒවම් පස්සම් බික්කවේ සුතවාරිය සා. මෙන්න මේ ආකාරයෙන් දැක්කොත් ඒ සුතවත්ව ආර්ය ශාවකයාට තේරෙන්න පටන් ගන්නවා මේ කාගේ පදේට දපින අටක්. කවුද පදේ ගහන්නේ කියලා. ඉතින් මේක දැකීම එක පිළියකට බලනකොට නිත්‍ය සංඥා සුඛ සංඥාවේ ඉන්න ආත්ම සංඥා ඉන්න අයට ඒ තමන්ගේ තියෙන බොල් බව හිස් බව කොම්බේ තේරෙනවා. නමුත් මේ දැකපු නැති නිසාන මේ සංසාරෙ මෙච්චර ආලවට්ටම් කරන ටෙම්පරල් දම දම කකා හිගි මේක දකින්නකොට තේරෙනවා මෙන්න මේක දැකීම විතර මිහිරියාවක් මුළු ලෝකෙම නැහැ කියලා. ඒක තිරියම් කරන දෙයක්. ඒක අකාලික ධර්මයක්. ඒක නීයානික ධර්මයක්. එකකින් එකට එන්නේ සියුම් තැන්න ගෙනියන ධර්මයක්. ඒහිපස්සික ධර්මයක් ඒව බලෝ කියලා කියන්න පුළුවන් ධර්මයක්. පඤ්ඤත් විඤ්ඤූහි ප්‍රඥාවන්තයාට විතරක් දැකිය හැකි දර්ශනයක්. ඉතින් බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ මේකට කාලයක් නැහැ. මේකට දේශයක් නැහැ. මේකට ස්ත්‍රී පුරුෂ බවක් නැහැ. මේකට මොනම සීමා මායියාවක් නැහැ. ඒවා සේරම තියෙන සම්ප්‍රදාන කුල ලෝකේ. සම්මුතිය තුල සම්මුතියෙන් යාට ගියාට පස්සේ අපිට තේරෙන පටන් අර ගන්නවා තටුවාපු කුරුල්ලෙක් වාගේ කැඩිලා හුළඟට ගිය සරුංගලයක් වාගේ ඒ නිසිනින්ද ජීවන රටාව යන්න පටන්. ඉතින් මේක උගෝ දෙනකොට ඉතා බයලෝන සුළු දෙයක්. නිබිදාවේ දෙවෙනි අවස්ථාවේදී මේ විතක්ක ਵਿਚාර කියන දෙකෙන් කරන අපි දෙයකට යොමු කරලා කොක්කක් ගහලා ඒක පිළිබඳ විශේෂඥෝ විචින්තකයෝ දාර්ශනිකයෝ ඒ વિશે කියලා පැමිණිච්ච ඇත්තෝ කියලා කියා ගන්න ගතියෙන් අපි මුළු ලෝකෙටම අඳ වෙන බව. ඉතුරු සමස්තය අපෙන් ගිලිහෙන බවත්. ඒ නිසා අපි එක හැකකත් නැති කනකස්බෑව වාගේ මේ ඝන ගමන තේරුම් අරගෙන මේකවත් දැකපු එක තමයි ඒවම් පස්සන් කියලා බුදුහාමුදුරුවෝ දකින්නේ කියලා. මෙතනදිත් සතිය සමාධිය අදාහගෙන යම් යම් හේවා මගේ හැලිලා ගියා රුචියත්කම් හැලිලා ගියා පෞරුෂත්වයක් තිබුණා ඒක හැලිලා ගියා නමුත් සතිය සමාධිය කැඩෙන්නේ නැහැ කියලා යනකොට මෙතෙන්ට එනකොට හොඳටම තේරෙනවා මුළු ලෝකෙම මනෝමය දෙයක් බව. මනෝ පුබ්බංගම මනෝසෙට්ටා මනෝමය. එච මේකෙදී අපේ අර අටුවාචාරින් වහන්සේලා ඒ ඉතිහාසගත කරුණ නිසා වෙන්න ඇති මේ සුබ පැත්තකට යොමු කරන්න උත්සාහ කරනවා. සුබයේ තියෙන ගැටයක්. අසුබෙත් තියෙන ගැටයක්. පිනෙත් තියෙන ගැටයක්, පවේ තියෙන ගැටයක්. සුඛ වේදනාවේ තියෙන ගැටයක් දුක් වේදනාවේ තියෙන ගැටයක්. කොයි එක ඇල්ලුවත් අහු වෙනවා. ඒ නිසා මේ දෙකම අත ගන්නෙත් නැතුව දකින්නෙත් නැතුව මැදමාවතක් සංශ්ලේෂණය කරගන්න කොහොමඩක්වත් බෑ. ඒ නිසා මේවා දැක්කට කවදාකවත් පුද්ගලෙක් කෙලසෙන්නෙත් නෑ දිනුවටපත් වෙන්නෙත් නෑ. මේ අන්ත දෙක දැකපු කෙනාට පමණයි මැදමාවතක් පිළිබඳව කල්පනා කරන්න පුළුවන් මේ සැප හොයාගෙන යන ගමනේ අවසාන වෙන්නේ දුකෙන්. දුක හොයාගෙන යන ගමන ආත්ම අත්කිලමතාන යෝගයට වැටෙනවා. මේ දෙක අතර මැදට එන්න ඕන. ඉතින් එන්නේ ඒක ඒ සංශ්ලේෂණය කරනකොට පාදම වෙන්නේ පාදනම වෙන්නේ නිබ්බිදා. ඉතින් නිබ්බිදාට සාමාන්‍ය බෞද්ධ ලෝකයේ දීලා තියෙන කලකිරනවා කියන වචන. නිර්වින්දනය කියන එක තමයි. කලකිරුණාම අපි හිතන්නේ පෙරදිලයි කියලා. ඒ වගේම කලකිරීම බොහෝ විට පටිඝානුසයට හේතු කළ ද්වේෂ සහගතව අපි බලන්නේ. නමුත් සරුවචන සඳහන් කරන මේ නිබ්බිදාව පටිගයට නොදකින් නොපතන් කියන කම්මැලිකමට නීරසකමට නිදිමතට බයට තනි වෙච්ච ගතියට පාළු වෙච්ච ගතියට හේතු වුණොත් අපි නොදැනුවත්ව මේකට ද්වේෂ කරනවා. නමුත් මේක ඥානයක් වශයෙන් බැලුවොත් ඒ කියන්නේ පටිඝහනුසය ක්‍රියාත්මක මේකේ වෙන නිසයි අපිට මේ යථා ස්වරූපේ පේන්නේ නැත්තේ මම මේ නිබ්බිදාවත් බලන ගමන් නිබ්බිදා යටි නූලෙන් වැඩ කරන පටිඝානුසයත් දැක ගත්තොත් එතන අවිජ්ජානුසයට නොදැනුවත්කමට ඉඳ නැති වෙච්චාට පස්සේ ඥානයක් පහළ වෙනවා. ඒකට කියනවා නිබ්බිද ඥාන කියලා. මෙන්න මේ නිබ්බිදාව ඥානයක් වෙන්න ඉස්සෙල්ලා ඒක නාස්තිකයි. පුද්ගලයා නිෂේධනය කරනවා, හිරිවට්ටනවා, පස්සට යවනවා, කම්මැලි කරනවා, කකුල කොර කරනවා, ගමන යන්න දෙන්නේ නමුත් ඒක කරන්න තියෙන හැප්පිලා හැප්පිලා හැප්පිලා බුදුබණ මෙනෙහි කරලා ජීවිත පරිත්‍යාගය ඉඳලා දවසක මේ නිබිදා එනකොටම එක්වර ආනාපාන ගෙවිල යන වෙලාවේදී එහෙම නැත්නම් මේ විතක්ක ਵਿਚාරවල තියෙන අපිව අරගෙන යන ගමන දිහා බලලා අන්න එතනදී මේ නිබ්බිදාවේ මේ ස්වභාවයක් මේ මට ඥානියෙන් දකිනාතාවක් නැත්නම් නිබ්බිදාවේ මුල මැද අග දකිනාතාවක් මේකෙන් ගැලවුමක් නැහැ පැනලා දුවන්න දුවන්න දුවන්න නිබ්බිදාවත් අරගෙනමයි යන්නේ නිසා නිබ්බිදාව වරෙන් මම මේකේ මුල දැක්කා මේ ඉන්නේ මැද මට දැන් හරි බයයි හරි පාළුයි හරි තනි, හරි කම්මැලි, එපා කරන සුළුයි එක්ක හිතන ඉඳට වැටෙනවා, එක්ක සැක උපදිනවා කියන මේ தത്വෙදී. නිබ්බිදා මේ මැද මම ඉන්නේ මේ නිබ්බිදාවේ කෙලවර. මේ මනෝමය ලෝකයක් මේක තියෙන මේ කෙලවර මට සතිය සමාධිය කඩා ගන්න නැතුව දිගට යන්න පුළුවන් කියලා ගියාට පස්සේ ඒතෙන්දී ඔය නිබ්බිදා මැද හරියට කියනවා තීරණ ප්‍රඥාව කියලා ලෝකෙ පිළිබඳ තීරණාත්මක දැනුමක් එනවා. ඊට පස්සේ නිබ්බිදාවේ බලව අවස්ථාවට යනකොට ඒක පටිගයේ නෙවෙයි ඥාණයෙන් පදනම සකස් වුණාට පස්සේ පහාන සංඥා වෙනව ප්‍රහාණය කිරීම හැලෙන්න පටන් ගන්නවා. හැලෙනවා කියලා කියන්නේ බත් කාලා කාලා ඉවරනට පස්සේ ඉතින් අත හොදලා නැගිටින්න හිතෙනවා. වතුර බිල ඉවරනට පස්සේ වීදුර පැත්තක තියන්න හිතෙනවා. ආන්නේ වෙනකොට තමයි ඒ පුද්ගලයා බලවත් විපස්සනාට ගිහිල්ලා මේ සියලු සංස්කාරයන් વિશે මොකද්ද ඒකට කියන්නේ සාමාන්‍ය සංස්කාර උපේක්ෂාව කියලා ලෝකයා දකින්න කලකිරිච්ච ගතියක් කියලා. ඇත්තටම හරි උපදේශයෙන් නැති යෝගාවචරය පවා පේන්නේ නිකන් හේ බාච්ච ගතියක්. නිකන් පිළිනු වෙච්ච ගතියක්. නිකන් පහු පහු වෙනකොට කොහු කොහු වෙන ගතියක්. නිකන් සුදු මැලි වෙච්ච ගතියක් තමයි පේන්නේ. ඉතින් මේ සුදු මැලි වෙන ගතිය අපි බලන්න ඕනේ ලෝකේ තණ්හාවට බඳින මේ ලෝකේ සංසාරයට අපි බඳින තෘෂ්ණාවේ තියෙන නන්දියත් නිවන් මාර්ගයට යනකොට එපා වීම වගේ පේන මේ නිබ්බිදාවත් දෙක හොඳ පෙරනිමිති දෙයක්. භාවනාවේ පවා හොඳයි හරි මට හරි ගියා කියලා කියනකොට එතන ගැටයක් තියෙනවා. භාවනාවේ පවා නෑ කමක් නෑ මට මමෙක් නැති වුණා අරමුණ නැති වුණා කිසිම හවුහරණක් නැති වුණා එල්ලෙන තනක් නැති වුණා මේක මේ විවර්ණ වුණා නීරස වුණා ඒත් කමක් නැහැ මේ ආර්ය පරිශ්‍රණයක් මම කරන්නේ ඒත් කමක් නැහැ මම මේ ගංගති ගිහිලට පීනන්නේ කියලා ගියාට පස්සේ ඒ නිබ්බිදාවේ කෙලවර අනිවාර්යෙන් ප්‍රාණය. ඒකයි සඳහන් කරන්නේ එවම් පස්සම් භික්කවේ සුතෝ ආර්ය ශාවකෝ රූමස් රූපස්පි රූම රූපස්මින් පිනිබ්බින්දති රූප ධර්මයේ කෙරේ එයා නිබ්බිදාවක් පාල කරගන්න වේදනා කෙරේ සංඥා කෙරේ සංස්කාර කෙරේ විඥාන කෙරේ ඉතින් ඒව පිළිබඳව ඇත්තටම ලෝකේ නිදර්ශන නැතුව අනන්තවත් නිදර්ශන තියෙන හැබැයි මේ පසුබිමේ ඉඳලා නිදර්ශන දිහා බලන්න ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඔය සත්‍ය විපස්සනා සත්‍යානුපස්සනා පොතේ නිබ්බිදානුපස්සනා විස්තර කරනකොට ඒ වගේ නිදර්ශන ගොඩක් වෙනාට දක්වලා තියෙනවා. ඒක මම හිතනවා මේ අතෝ අහලා ඇති නැත්නම් අහන්න වටිනවා. ඒ සරුවචනංශ වැඩ ඉන කාලේ ඒ සරුවචනංශ විනී නීති පනවලා තියෙනවා. භික්ෂුවක් විසින් කාන්තාවක් දැස නොබැලිය යුතුයි. විශේෂ නටන, සින්දු කියන, නච්ච ගීත වාදිත විසූක දර්ශන බලන්න එපා. අඩු ගන්න අටසිල්ලා කියන කොටවත් කරන්න එපයි කියලා තියෙනවා. ඉතින් එහෙම තියෙදි නාගසමාල ස්වාමීන් වහන්සේ පින්නපාතේ වඩනකොට තූර්ය වාද රහිතව රූපලාවන්‍යයෙන් සහිතව නලගණක් නටනවා දැකලා තියෙනවා. නටනවා දැකලා ඒ ස්වාමීන් වහන්සේ එතන හිතලා කෙරුවාද දැක්කද මන් දන්නේ මේක දකින්නකොටම දැකලා තියෙන්නේ මාර්යා විසින් අටවලද මරදන මර උගුලක් කියලා. ඒ කෙරෙහි ඒ දර්ශනයෙන් ඒ කියන්නේ අර විදිහට ඒවම් පස්සම්බික වේසුතෝ ආර්ය ශාවකෝ කියන විතර මෙයාකාරයෙන් දකිනකොට ඒ පින්නපාතයද්දී පයින් වීදිය මැද රහත් භාවයට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ කියලා තියෙනවා බුදුරජාන් වහන්සේගේ සාමාන්‍ය ක්‍රමයේ හැටියට නොබැලිය යුතු අනිවාර්යයෙන්ම පුරුෂයෙක් විසින් ඒකාන්තයෙන්ම ස්ත්‍රී වර්ණයට, ස්ත්‍රී ගන්ධයට, ස්ත්‍රී රසයට, ස්ත්‍රී පහසට විතර බැඳෙන දෙයක් නැහැ. නමුත් මේ ස්වාමීන් වහන්සේ ඒවම් පස්සම් මෙයාකාරකමේකට බැලුවා සුත වාර්ය ශා කෙනෙක්. ඒකේම නිබ්බිදාවට පහළ වෙලා මේ අටවන් ලද මර උගුලක් කියලා දැකපු නිසා වෙන් වුණා. ඒ වගේම තමයි ඔය අනුරාධපුර යුගයේදී කලදීපුපුන භාවනා මධ්‍යස්ථාන ඉඳලා දීපාන්දර මීරේලියෙන් ඉස්සලා පිනිපිට හතියේ ස්වාමීන් වහන්සේනම කන්රාජපුරයට එන්න ඇවිල්ලා තියෙනවා. එනකොට පාන්දර අරුම කැපීගෙන එනකොටම මහා කැලේ මැද ඉස්සරහට ඇවිල්ලා තියෙන ස්ත්‍රියාවක් කොමර පපා කොමල පපා. ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට අඟර දඟර ඉන්නාවක් පාගෙන ගිහිල්ලා තියෙනවා. මේ ශාන්තියක දිහා බලනකොටම දැක්කේ දත්තට ටික. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ තස්සා දන්ත ටිකක් දත් දිස්වා පුබ්බ නිමිත්තං අනුශ්‍රී තතේව ධීරෝ තේරෝ අරහත්තං අපාප ඒ ස්වාමීන් වහන්සේ දැක්කේ මේ දත්තට ටිකක් විලිස්සුණා විතරයි. ඊට පස්සේ ඒක ස්ත්‍රීද පුරුෂද මොකක්වත් දන්නේ ඒ ස්වාමීන් වහන්සේ හොඳට මේ නිබ්බිදාවට සූදානම් වෙන කට්ටිය කරන්නේ අසුභ භාවනා කරන එකයි රාගයට අනිත් පැත්ත. ඒක හොඳට පුරුදු කරන ලද පූර්ව නිමිත්තක් තිබුණා මේ ස්වාමීන් වහන්සේට. අත් අර ඇට ටික භාවනා කරන මේ පියවරේ යද්දිම ඒ ඒ මතින් අට්ටික භාවනා මතින්ම ඒක යන්න පුළුවන් ප්‍රථම ධ්‍යාන විතරයි. නමුත් ඕනේ නම් හැටවල තියෙන සුභිභාර දිගේ අභිභායතන කසින වල ගිහිල්ලා චතුර්ථ ධ්‍යානෙම යන්න පුළුවන්. මේ ශාංශය එතෙන්ද ගිහිල්ලා ඒක පාදක කරගෙන විදර්ශනාට හරවල විදර්ශන හරවන කොටත් ඕනනම් ඒකේ ඝන භාවයේ තියෙන පටවි කොටස අරගෙන කරන්න පුළුවන්. එහෙම නැත්නම් වර්ණ වශයෙන් සුදුපාට ගන්නත් පුළුවන්. එහෙනම් සමත වශයෙන් පිළිකුල ගන්නත් පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ පිළිකුල අරන් තියෙන්නේ ඒක මතින් අරියත් භාවයට පත් වෙලා දැන් ඊ타ත්ම සතුටින් ඊ타ත්ම මේ තමන්ගේ සමන කෘත්‍ය සම්පූර්ණලා යනකොට පිටිපස්සෙන් ඇවිල්ලා තියෙනවා මේ ඒ ස්ත්‍රියව බැඳලා හිටපු පුරුෂයා මේ ස්ත්‍රියව අද දබර කරලා උදේ පාන්දර පුරුෂයාට හොරෙන් නැගිටලා ගෙදරින් පැනලා යන වෙලාව. පුරුෂයා නැගිටලා බලනකොට ස්ත්‍රියව නැතිසම එලවාගෙන ඇවිල්ලා තියෙනවා මේ පාරේ තමයි යන්න තියෙන්නේ කියලා යනකොට මේ ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවා. බොහොම ප්‍රසන්න පෙනුමකට අවසරයි ස්වාමීන් වහන්සේ මේ ස්ත්‍රියව කරනවා දැක්කද කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ස්ත්‍රියවද පුරුෂයක්ද දන්නේ දත්තට ටිකක් නම් ගියයි කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ මේක බැලුවේ අන්නර ඒවම් පස්සම් බික්කවේ. මෙන්න මේ ආකාරයෙන් බලන නිසා. ඉතින් මේකට මෙතන ඉතින් ගැටයක් තියෙනවා. මෙතන මේ ගැළවුමක් තියෙනවා. ඒ වගේම ඊටාමත් ප්‍රයෝගශීලී වෙන්න ඕනේ. ඉතින් ඒකට රට්ටපාල ස්වාමීන් වහන්සේ ප්‍රවිදුණාට පස්සේ අම්මයි තාත්තයි දෙන්නට ලොකු උමනාවක් ඇති වුණා මේ ස්වාමීන් වහන්සේ ගිහි කරව ගන්න. මොකද විශාල වස්තු සම්භාරයක් තිබුණා. ඒ වස්තු වලට අයිතිකාරයක් නැහැ. ඒක නිසා මේ තාත්තා කොහොමද ආර්දනා කරා ගෙදෙට්ට දාන්න වඩින්නේ කියලා. ඉතින් මේ ශාංශ අනුකම්පා කළා ගෙදෙට්ට ගියා. මොකද එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම ශ්‍රම ධර්ම සම්පූර්ණ කරගෙන තිබුණේ. ඊට පස්සේ අම්මා මොකද කරේ? ඒ පුරාණ දූතිකාවට, ඒ කියන්නේ කලින් බඳලා හිටපු ආඹුවන් දෙන්නෙක් ඉඳලා තියෙනවා තරුණායට කියලා තියෙනවා යම් ආකාරයකින් සැරසුනොත් රට්ටපාල ගෙහි ඉන්න කාලේ උඹලා කෙරෙහි ප්‍රේම කරාද එයා කාට සැරසෙල්ලයි කියලා. ඒ කියන්නේ මේ දකින්නකොට පියමානාප විදියට හම්බුවන් දෙන්න අන්දලා තියෙනවා. අන්දලා ඉවරලා ඉඳ ගන්න ආසනේ දෙපැත්තෙන් අප්පගේ පැත්තේ බූදලේ අම්මගේ පැත්තේ බූදලේ කොට ගාලා සුදු ඇස්මක් කෙලලා කඩ ඇස්මක් කෙලලා හදලා කියලා තියෙනවා. ඊට පස්සේ මේ ආම්ද්‍රෝගයට වැඩියට පස්සේ දාන දෙන්න තියෙන සුළු වෙලාවේදී අර දෙන්න ඇවිල්ලිවර වෙලා ඒ පුරාණ දූතිකාන් දෙන්න අහලා කියනවා ගෝහන්ති ඔච්චරම දේවල් කැප කරලා බාන භාවනා කරන් දිවි ලෝකෙට ගිහිල්ලා අපිටත් වැඩි ලස්සන අප්සරාවන් බලන්නද කියලා. අප්සරාවන් ලබන්නද කියලා. ඒත් මේ ශාන්ති කියලා තියෙනවා නංගිනේ මගේ එහෙම මේ උපදී සම්පත්‍යක් හෝ භව සම්පත්‍යක් විශ්ේ බලාපොරොත්තුවක් මගේ මේ සම ධර්ම වල නැහැ කියලා. ඉතින් මෙතෙක් කල මේ ඩාලින් කියලා කතා කරපු එකන දැන් නැංගි කියලා කතා කරනකොටම දෙන්නට කලන්ට හැදිලා වැටමයි කියලා තියෙනවා. ඊට පස්සේ අම්මයි තාත්තයි දෙන්න එකතු වෙලා සේවකව ගෙනලා අර රත්තරන් ගොඩවල් දෙක ඇරලා මෙහා පැත්තෙන් එහා පැත්තෙන් කරා පේන්නේ නැතුළු ඒ තරම් රත්තරන් ගොඩ ඊවස්කොල් මේ බලාපන් මේ මගේ හත්මුතු පරම්පරාවෙන් ආයි බූදලේ මේ පැත්තෙන් තියෙන අප්පගේ පරම්පරාවේ හත්මුතු පරම්පරාවේ බුදු උඹ විතරයි එකම සහජාත පුත්‍රයා උඹ නැති වුණොත් මේක රාජසන්තක වෙනවා අපිට මැරෙන්න මේ තාම දුක්ඛ සහිත ඒ නිසා දැන් ඉතින් ඇතිනේ ඔය කෙරුවා ඇවිල්ලා පැවිදි වෙන්නේ පැගී වෙලා මේවා බුද්ධ විදින්නේ කියලා ඊට පස්සේ රත්පාල සංස කිව්වලු දැන් අපි පින්න පාත වෙලාව දාන දෙනවා නම් දෙන්න නැත්නම් මම යනවා පින්නපාති කියලා. ඉතින් ඊට පස්සේ අර ගියමේ කරලා පින්නපාති බෙදුවට පස්සේ උන්වහන්සේ ඒ අම්මට තාත්තටයි අර අඹුවටයි කතා කරලා කියනවා යම් ආකාරයකට මෝවැද්දෙක් මෝපෝවිය කල්ලා ගැනීම සඳහා උගුලට වලා හැමක් තියලා තියෙනවද? ඒ මෝපෝවා දක්ෂව ඒ හැමට ඇවිල්ලිවලා හැම කාලා උගුල ගස ගන්න නැතුව යන්නේ යම්සේද එතකොට මෝවැද්දා කොච්චර ඇඬුවල්නේ බලා ඉන්නවද ඒ වගේ මමත් බුදුහාමුදුරන්ගේ යන්ත්‍රයේ දැනගෙන මන්ත්‍රයේ දැන ගැලවෙන ක්‍රමේ දැන මම හැම කනවා හැබැයි උගුල ගස්ස ගන්නෑ. ඔයගොල්ලන්ට තියෙන ඉච්චරයි. මේ ලෝකේ තියෙන කිසිම දෙයක කෑවයි කියලා දෝෂයක් නැහැ. තියෙන හරියක් තියෙන හැම හැබැයි හැම ඇතුලේ කොක්ක තියෙන බව දැනන gediya පිටින් ගිලින්න එපා. ගිල්ලොත් ගන්න. ගැස්සුවට පස්සේ කොක්කේ. හැම කණ්ඩ හැමක් බව දැනගන්න. බුදුරජාන් වහන්සේ විතර මේ ධර්මයේ උතු ගන්නපු වෙන සාස්තුන් වහන්සේනමක් මට හම්බෙලා නැහැ. අනිත් ඔක්කොම කිව්වේ යමට බය වෙන්නේ කියලා. බුදුරජාණන්සේ මතක් කරේ අතේ විස නැත්තම් අතේ තුවා නැත්තම් විසాత ගෑවට බය වෙන්න දෙයක් නැහැ කියලා. ඒ නිසා මේ කිසිම සුඛභෝගී දෙයක බය වෙන්න දෙයක් නැහැ. ඒවම් පස්සන් අරිය ශාවකෝ. නැක්කෝ මායාව විසින් අටවන ලද උගුල් කියලා බැලුවොත් අපි දැනගෙන පාවිච්චි කරනවා නම් අපි වැඩ ගන්න පුළුවන්. ඒ මොකද උගුලට දාන්නේ රසමස උලක්. මේ උගුලට දාන්නේ නෑ නිකන් ඔය පාන් පිටි කෑල්ලක්. නෑ උම්මලකට කෑල්ලක් දාන්නේ. ඒ නැත්නම් හොඳ සුවඳ දෙන පොල් කෑල්ලක් දාන්නේ. ඒක බොහොම රසයි. ඒක ඇතුලේ කොක්ක තියෙනවා කියලා දැනගෙන කෑවොත් කොකා පෙන්නලා යන්න පුළුවන් කොක අටෝපේ කරාට. විලා තියෙන අපි gediye පිටින් කන එකයි ප්‍රශ්නේ. ඉතින්දි තමයි නිබ්බිදා පහළ වෙන්නේ මේ ලෝකයේම මේ කර්ම ශක්තිය ක්‍රියාත්මක කරන්න ආටවම ලද්ද උගුලක්. ඒ උගුලි බුදුරජාණන් වහන්සේ අර මෝපොව්වේ අල්ලන්ඩ මුව වැද්ද අටවන් ලද උගුලක් වගේ මේ ලෝකේ දැකලා උනාට අපට පෙන්ලා දීලා තියෙනවා මෙන්න මේක ඇම මෙන්න මේක ඇතුලේ කොක්ක තියෙනවා ඇම පිටින් ගිල්ලොත් කොක්ක ගැසේ උගුල ගැසෙන නිසා හැම කාපන් උගුල ගස ගන්න නැතුව අන්න ඒ වගේ මේ නිබ්බිදා ඥාන පහඳ හරියට තන දැනගෙන මෙතෙන්ට එනකන් රාගානුසය මේ පටිඝානුසය තියෙනවා පටිඝානුසය හරියට දැනගත්තොත් මෙච්චර දුක් දෙන බය එලවන කම්මැලි කරන නීරස කරන සහලවන මේ නිබ්බිදා ඥානය නිබ්බිදාව ඥානයක් බවට පත් වෙන මොහොත අකාලිකයි. පත් වෙනත් එක්කම ලොකු සතුටක් ඇති වෙනවා බුද්ධ ධර්මයේ කියන එක මරණ එකක් වෙනවා. බුද්ධ ධර්මයේ කියන එක කෙනෙක් කෙනෙකුට දෙන දෙයක් නෙවෙයි. ඒක සඳහා මූලික සුදුසුකම් වශයෙන් ආවාදේ කියලා එකක් නැහැ. මනුස්සකම කියන්නේ. මේ මනුස්සකම තියාගෙන මේ කිසි අධිකාරී ශක්තියක් නැතිකමට ඕනම වෙලාවක මේක සිද්ධ වෙන්න පුළුවන් නිසා ඒ පුද්ගලයා තුළ ඇති වෙන ආකල්පයක් කරා පැමිණෙන සෑම ව්‍යසනයක් තුළම කරා පැමිණෙන සෑම අභාග්‍යයක් තුළම කරා පැමිණෙන සෑම දුකක් තුළම නිවන කියන නමුත් අපිට අම්මලා තාත්තලා රාජ්‍යයේ සියලු දෙනාම ආපදා කළමනා කරන කරලා දෙන්න හදනවා. ඒ අපිට ආදරේ කියලා අපි හිතන්නේ. බුදුරජාණන්සේ මතක් කළේ ඔය තියෙන තේරම සැපසම්පත් අතර කැලියට ඵලයන්. ඔය ඉන ඕනම දෙයකටවත් බය වෙන්න දෙයක් නැහැ. ඔය උගුලේ ඉන්නවට වැඩිය ලේසි. හැබැයි අවදියෙන් ගත කරන්න. ඒ නිසා මෙහි හිටියත් ඒ කියන කොළඹ රටේ මේ වගේ වෙළඳ ප්‍රචාර ලෝකෙක හිටියත් කැලේ හිටියත් ඒ දේ තුල කොයි වෙලාවෙත් තුන්නේ හැම එහෙම නැත්නම් මේ මම මේ මාගේ කියා ගන්නා වූ පටලැවිල්ල එහෙනම් මේ වෙනස් වෙන දේ වෙනස් වෙන්නේ නැහැ කියලා ගන්න මතිය මේ දුක් සහිත දේ සැපයි කියන දේ මතිය නැත්නම් මේ මේ අසුබ දේ සුබ වශයෙන් ගන්න මතිය අපි දැනගෙන කටයුතු කරන මේ දේවල් වල තියෙන බොහොම අප්‍රාණික මරිච්ච ස්වරූපයක්. ඒවා පණ අරගෙන විස බවටපත් කරගන්නේ අපි අවිද්‍යාව නිසාමයි. අපි හරියට අර මුවා හැම කනවද උගුල ගස ගන්නවද කියලා දන්නේ නැත්නම් බුදුජානනාංශ කරන දෙයක් නෑ. නමුත් උන්වංශ මතක් කරනවා මේකේ පැහැදිලි වෙනසක් මේ කොයි දේ පාවිච්චි කරත් ඒක හැමක් බව තේරුම් ගන්න ඕක ඇතුලේ තියෙන උගුල ගස ගන්න නැතුව කටයුතු කරන්න නම් අර ඒවම් පස්සම් කියන විදිහට මේ ලෝකේ දිහා ඒ අනිත්‍ය සංඥාවෙන් අසුභ සංඥාවෙන් දුකෙන් අනාත්ම සංඥාවෙන් බලන්න පටන් අරගත්තොත් කවුරු මොන විදියෙන් අපිට උගුල ඇටෙව්වත් ගලව ගන්න පුළුවන්. මේකෙන් මේ දේ මේකට අවශ්‍ය අත්දැකීම් විඳපු නැති එක්කෙනෙක්වත් මේ සභාවේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඔව් කිසිම කෙනෙක් මේ භාවනාවේ දිනුවක් කියලා නම් තේරුම් ගන්න. ඒක මොකද බලන්නේ ආත්ම සංඥාවේ. බලන්නේ නිත්‍ය සංඥාව, බලන්නේ සුභ සංඥාව, බලන්නේ සුඛ සංඥාව නිසා හරියන හැම වෙලාවකම වැරදුණයි කියලා හිතනවා. අර සප්‍රීතික තෘෂ්ණාව ඇති වෙනකොට භාවනාව හැදී ආ හරි ගියයි කියලා හිතනවා. මේ දෙකටම සමහිත ගන්න ඕනේ. මේ දෙකටම සමහිත තියාගෙන අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ බුද්ධ වචනේ තමයි. හරි ගියත් වැරදුනා නිත්‍ය අභ්‍යාසය කරන්න. සතත අභ්‍යාසය කරන්න. පරියන්ක කරනවා පරියන්ක කරන්න, සක්මන කරනවා සක්මන කරන්න, හරි ගියා වැරදුනා කියන එක අපිට ප්‍රශ්න නැහැ. මොකද අපි හරියනවා කියලා කියන්නේ වැරදින එක. අපි වැරදුනා කියන්නේ හරියන එක. මෙන්න මේ පරිවර්තනය වෙන්නම් ඒ ශාසන වතක් විදියට අපි කරන බුදුහාමර කරන වතක් විදියට නිතිපතා ඒ පරියංක වේලාව සක්මන් වේලාව කරමින් අනික් වේලාවලත් කළ යුතු යුතුකම් සියල්ලම කරන කිසි දෙයක් පැහැරෙන්න එපා. මේ හැම එකක් තුලම හැමතියි. ඒකයි බුදුදහම කිව්වේ 11 කින්නෙන් ඇවිලගෙන තියෙන්නේ, හැත් ඇවිලගෙන තියෙන්නේ, බලන රූපයත් ඇවිලගෙන තියෙන්නේ, දකින්න රූප විඥානයත් ඇවිලගෙන තියෙන්නේ. කනත් ඇවිලගෙන තියෙන්නේ, සද්දත් ඇවිලගෙන තියෙන්නේ, සෝත විඥානයත් ඇවිලගෙන තියෙන්නේ. නිසා දවසක් මේ වගේ සර්වඥාන්තු හොඳට පිටසක් අරගෙන ලස්සනට නිබ්බාන සංයුත්ත දේශනාවක් කරන ගම මාර්යා දැනගෙන තියෙනවා දැන් නම් පිරිස යොමුවක් තියෙනවා ගුණයක් තියෙනවා සරුවචනංශේ මගේ රාජධානියෙන් සෑහෙන පිරිසක් ගලව ගන්නයි හදන්නේ මේක මෙහෙම වෙන්න දෙන්න බෑ කියලා බාධා කරන අදහසින් මඩ ගෑවිච්ච කකුල් දෙකෙන් යුක්තව කෙවිතක් අතේ තියන ගොවියෙක් වගේ පිරිස මැදට පාට කඩාන වෙදලා අහලා තිනවා සරුවචනංශගේ බාද්ගාවිතනංශ මගේ හරක් දෙන්න කොයිද කියලා. මේ සරුවචනංශේ බල්ලා අහලා තිනවා මේ කවුද මේ හදිස්සිය කඩාන වැවිල්ලවලා මේ හරක් කිල්ලන කියලා බලනකොට දැකලා තෝ පාපි මාර උඹට හරකුන් ඇති වැඩේ මොකද්ද කියලා සරුවචන්සේ කෙලින්ම අහනකොටම මාර්යා දැනගත්තා මේ බොරු එලි වෙච්ච බව. ඊට පස්සේ මාර්යා බුදුහාමුදුරන්ට කියනවා ඒ අඳුරේ අපාන ශ්‍රමණය ඔබ දැනගනි. ඔය ඇහත් මගේ නම් ඔය රූපත් මගේ නම් ඔය රූප විඥානයත් මගේ නම් උඹ කොහෙන් ගිහිල්ලා ගැලවෙන්නේ කියලා. ඔය කනත් මගේ නම් ඔය සද්දත් මගේ නම් ඔය සෝත විඥානයත් මගේ නම් ඔබ කොහෙන් ගිහිල්ලා මගෙන් ගැලවෙන්නද කියලා ඔක්කොම ద్వාර හයතම කතා කරනවා. කතා කරනකොට බුදුරජාණන් කියනවා යෝ අදන්ති මම ඉදන්ති යමෙක් කියනවා මේ ඇහැ මගේ කියලා ඒ කියන කෙනාට ওই බණ ගිහිල්ලා කියපන් මම එහෙම කියන්නේ යමෙක් කියනවා මේ දැකපු රූප මමයි දැක්කේ මගේ රූප කියලා එහෙම කෙනාට ඔය බණ ඔබ අඳහර පාප මම එහෙම කියන්නේ යමෙක් කියනවා මේ දැකපු සෝත චක්කු විඥානේ මගේ කියලා එයාට මේ ගිහිල්ලා කියපන්. මොකද එහෙම ඉන්න කට්ටිය මායාවේ බනාන කට්ටිය 99%ක්ම ඉන්නවනේ ලෝකේ. ඒක නෙමෙයි පේටන්ට් රෙකෝඩ් කරගන්නේ මමයි මේක ඉස්සලාම හොයාගත්තේ මමයි දැක්කේ කියලා එහෙම කියලා ලියාගන්නේ. ඒ මායාවේ වැඩපිළිවෙල. නේ මම නෙවෙයි. මගේ නෙවෙයි කිව්වනම් ඊට පස්සේ බුදුන් කියනවා මෙහෙව් තත්ත්වයක් තියෙන ඔබ දැනගනි මමගේ පාරක හුලඟක් උඹට අල්ලන්න හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකයි අපිට තියෙන්නේ මේ ලෝකේ තියෙන ඕනේ දෙයක් කරජු කරන්න ඒක හැමක් බව දැනගෙන යාට ඇතුලේ කොක්ක තියෙන බව දැනගෙන උගුල ගස ගන්න නැතුව හැම කෑවොත් බුදුරජාණන් කියනවා බොහොම ප්‍රබුද්ධ බොහොම සත්පුරුෂ බොහොම හොඳ යෝගාවචරයෙක් කියලා. මොනවාකට අත ගන්න නැතුව බොහොම සාන්ත සුන්දරව ගත කරත් ඉනිබිදාවේ මේ දැක්ම මේ මේ කියන විදිහේ සුතමේ ඥාන නැත්තම් කොච්චර අරමුණු වලින් වෙන් වෙලා හිටියත් අරමුණට අහුවෙච්ච ගමන්ම ආපු ගමන්ම අහුවෙනවා. ඒක නිසා මේ දෙකෙන් කාර්යබහුල ජීවිත ගත කරන ගියත් අන තියෙන්නේ අරමුණ අප කරා එනවාමයි ඒකට සප්‍රීතික තෘෂ්ණාව පහළ වෙනවමයි ඒ පහළ වෙන හැම එකක් තුලම ඇමක් තියෙනවමයි ඒ නිසා මේ වගේ වෙන්ව ගත කරන්න බෑ මේ ගත කරන එක තියෙන භයානකම නිබ්බිදා පිළිබඳ දැනගෙන කටයුතු කරොත් අපිට මේ කාර්යබහුල ජීවිතය ගත කරත් අපිට සහන් එළියක් තියෙනවා. අපිට ගැළවුමක් තියෙනවා. ඒ වගේම මේ මේ මේ පාර, මේ හොයන හිවිල්ල ඉතාම විචිත්‍රයි. ඉතාම විචිත්‍රයි කලයකට වෙලා කරන භාවනාවට වැඩිය මොහො අභියෝගශීලී. ඒ නිසා හැමදෙනාම හිතා ගන්න ඕනේ මේක අපිට අවශ්‍යට ආපු කාරණාවක් නෙවෙයි. අපි මෙතෙක් දිනු කරලා තියෙන යම් සුතමේ ඥාන ටිකක් තියෙනවනම් යම් සතියක් සමාධියක් තියෙනවනම් කරා පැමිණෙන සෑම දුකකින්ම ජීවිතේ කෙටිම ආවතක් තියෙනවා. ඒ මොකද චතුරාර්ය සත්‍ය ඉස්සල්ලාම කියලා තියෙන දුක්ඛ සත්‍යය. මේක ගෙවම් කරලා මගාරවල නම් කවදාකවත් යන්න බෑ. ඒ නිසා අපි හිංගලයා සිංහලයා කියලා තියෙනවා පැමිණි දුක් පැණි රහයි කියලා. මේන මේකමේට යනකොට මේ නිබ්බිදා විශ්ල කරගෙන යනවනම් අපිට පැහැදිලිව පුළුවන් ඒ එකලස් වෙච්ච එල්ල වෙච්ච චිත්තක්ෂණයම තදංග වශයෙන් නිවනේ රස විඳින. ඒක සාක්ෂාත් කරගන්න බහුලීගත කරන තමයි අපේ ජීවන රටාව වෙනස් කරගන්නේ. අපි විනයනය කරා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන්. ඉස්සල්ලා මේක හැක්කක් බව. කළ යුත්තක් බව තේරිච්ච දවසේ ඉඳලා ඒ ක්‍රමසාවිදි ඉබේම පහළ වෙන්න පටන් ගන්නවා. එච්ච මේක මේ අවුරුද්දේ අවසාන දේශනේ වෙයි. මොකද අපිට දෙසැම්බර් මාසේ හම්බෙන්න වෙන්නේ. මේක ඒ වගේම අනත ලක්ෂණ සූත්‍රය සම්බන්ධයෙන් අවසාන දේශනේ වෙයි. අපි ඊට පස්සේ පටන් ගන්නවන වෙන සූත්‍රයකින් පටන් ගන්න ඕනේ. ඉතින් මෙතුආ කාල ඉදිරිපත් කරන ලද මේ කරුණ නිසා තම තමන් කරගෙන යන වැඩ තව සාක්ෂාත් සාර්ථකව ඍජු කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය මේ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් වෙලාව 11යි පහට කිට්ටුයි. ඉතින් මම <clears throat> සම්ප්‍රදාන කුල මතක් කරනවා කාට හරි මේ කියපු දේවල් කරපු දේවල් පිළිබඳව කිව යුතු කළ යුතු පිරිසුදු කරගත යුතු නිරවුල් කරගත යුතුමක් තියෙනවනේ අපිට පුළුවන් විනාඩි 10ක් 15ක් ඒ සඳහා ගත කරන්න. එහෙම නැත්නම් අපි මෙතන ඉඳලා මේ 12 මාර වෙනකන් චක්මන සහ ගියත්න්ගේ ගිලම්පසටත් සංඝයාගේ දාන සඳහාත් වෙලාව ගන්න පුළුවන්. කියන කරුණේ මන්ත්‍රා දෙවිවට වැඩ පිළිවෙල මෙතන නැතකම අපි නැවත 1:12 මාට මෙතන රැස් වෙනවා. අවශ්‍ය දක්වන්න. සිරි දනාඩම තේරුවන් සාකච්ඡා.